අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ සීලූම දෙනාය ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ ඛතමේ පංච ධම්මා විචේත භාගියා පංචේන්ද්‍රයානි සද්දේන්ද්‍රයන් විරේන්ද්‍රයන් තතින්ද්‍රයන් සමාධිේන්ද්‍රයන් පඤ්ඤේන්ද්‍රයන් තීටි කරුකටීතු ස්වාමීන් වහන්සේගේ අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන්න මේ විශේෂ භාගීය ධර්ම නැත්නම් පංච ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව අපි තව ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පසුගිය දවස් තුනේ ලැබිච්ච ලැබිච්ච ඉඩ ලැබිච්ච විදිහට මේ සද්ධින්ද්‍රිය, විරීන්ද්‍රිය, සතිඉන්ද්‍රිය, සමාධිඉන්ද්‍රිය පිළිබඳව ශක්ති ප්‍රමාණී කරුණු ඉදිරිපත් කරගත්තා භාවනා කරන ගමන් ඊට පස්සේ අපි ඒ සියල්ලේම කුළු ගැන්වීමක් වශයෙන් මුදුන්පත් වීමක් වශයෙන් සිකප්පත්ත වීමක් වශයෙන් පඤ්චේන්ද්‍රිය කොහොමද වැඩ කරන්නේ කියන එකයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම එකිනෙකින් කුළු ගැන්වීමෙන් එන ධර්ම પરම්පරාවක්. ඒකේ ආරම්භය මේ ශ්‍රද්ධාවෙන් පටන් ගත්තාම ඒක මේ සුලංගිල්ල වගේ කියලා කියනවා. ඇත්තට මේක ඉතින් දබරගිල්ල කියලා කියන්න පුළුවන්. මාපටංගිල්ල කියලා. ඊට පස්සේ විරේන්ද්‍රිය දබරගිල්ල වගේ. සතීන්ද්‍රිය මැදගිල්ල වගේ. සමාධීන්ද්‍රිය වේද වේද වේද ඇඟිල්ල බුදු දාන ඇඟිල්ල කියලා කියනවා. ඒතර පඤ්චේන්ද්‍රිය සුලංගිල්ල වගේ. ඉතින් මේ පහ මේ තනි තනිව පස්ස පැත්තකට අත දිගෑරිය වගේ පිහිටියාට මේවා සමහර විටක ඔක්කොම එක තැනට තුඩු දීලා පහම එක කෘත්‍ය කරන වෙලාවකුත් එනවා. ඒතකොට තමයි මේගොල්ලන්ගේ උපරිම ක්‍රියාකාරකම දකින්න පුළුවන්. ඒකට කියනවා ඉන්ද්‍රිය රස භාවය කියලා. ඒක රස වෙනවායි කියලා. ඔක්කොම එක දෙයට යොමු වෙනවා. ඒක හරියට මේ දිගෑරලා ගත්ත ඇඟිලි පහ පස් පැත්තකට දිග ඇරලා තියෙන ඒවා එකිනෙක රණ්ඩු කරනවා. සද්ධාව ප්‍රඥාවත් එක්ක නිතරම රණ්ඩු කරනවා. ප්‍රඥාවන්තයාට සද්ධාව නැහැ, සද්ධාවන්තයාට ප්‍රඥාව නැහැ. ඒක අටුවාවේ සඳහන් කරලා තිනවා අධික සද්දෝ මන්ද පඤ්ඤෝ. මන්ද සද්දෝ අධික පඤ්ඤෝ. එච මේ දෙක සම වෙන්නේ බුදුහාමුදුරන්ගේ විතරයි. එහෙම නැත්නම් පුත්තජනේගේ සම වෙන්නේ මාර්ග ඥානෙ ලැබුණ වෙලාවේ විතරයි. එච්ච සද්ධාවන්ත එක්කනා ඒ සද්ධාව වැඩි නිසා ප්‍රඥාව කාබාසිනිය කරගන්න. ප්‍රඥා වැඩි එක්කනා ඕනට ඉති කල්පනා කරන්න ගිහිල්ලා ශ්‍රද්ධාව බාධා කරගන්න. ඒ නිසා මේ දෙන්න දෙපැත්තට අදින්න. ඊට පස්සේ සමාධිය සහ වීරිය ගත්තොත් ඕනට වැඩි වීරිය කරන්න ගත්තොත් සමාධිය කැඩෙනවා. ඕනට වැඩි සමාධියට ගියොත් වීරිය නැති වෙලා නින්දට වැටලා ඇඟ වැක්කේනවා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම දෙක සමාධිය සහ වීර්ය තමරස කරනවා කියන එක පුද්ගලිකට අයිති දෙයක් නෙවෙයි. ඒක සමතුලිත භාවයක් ඒක අමුතුම පදමක් ඒක භාවනා කරනකොට වරින් වර ඇවිල්ලා වරින් වර යනවා. ඒක අපට සමතුලිත කළ යුතුයි. නමුත් තුලනේ කිරීමේ ශක්තිය මිනිස්සයා තුල නැහැ. එයාට පරිසරය සකස් කරලා දෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට සමතුලනේ වෙනවා. සමහරලාට වෙන්නේ ඒ සමතුලනය වෙච්ච වෙලාව ඉන්ද්‍රිය ඒක රස වෙනවයි කියලා කියනවා. එකම කෘත්‍යය සඳහා සියලු දෙනාම පෙළඹී හිටිනවා. මේ සියල්ලම බලාගෙන මැදට වෙලා ශක්තිමත්ව දිගට ඉන්න එක තමයි සතිය. සතිය කාදාකත් වෙන කෙනෙක් එක්ක ගැටුමක් ඇති කරන්නේත් නැහැ. කොච්චර වැඩි වුණත් ප්‍රශ්නයක් නැහැ. වීර්යය වැඩි වුණොත් සමාධිය කඩනවා. සමාධිය වැඩි වුණොත් වීර්යය කඩනවා. නමුත් සතිය වැඩිවීමේ ධර්මතාවයක් කවදාකවත් ත්‍රිපිටකේ පෙන්ලා නැහැ. ඒක මේ නායකත්වයේ දෙනකොට කවදාකවත් අසාධාරණයක් කරන ධර්මතාවයක් නෙවෙයි. දෙපැත්තේ කාරණා කාරණා සලකා බලලා හරි චීන්දුවක් ගන්න පුළුවන් ශක්තිය තියෙන සතිය. නමුත් මිනිස්සයා නොදන්නම දේ. බෞද්ධයාවත් නොදන්න දේ. බෞද්ධ හැම වෙලාවෙම ශ්‍රද්ධාව ගැන උඩ පැන පැන කතා කරනවා. නමුත් එයා දන්නේ ශ්‍රද්ධාව පැටිනකොට ප්‍රඥාව කාබාසිනිය වෙනවා කියලා. ඒකෙන් ප්‍රඥාව ගැන හරියට කතා කරනවා. විශ්වවිද්‍යාලවල පශ්චාත් උපාධි ආයතන වල අධ්‍යාපනය. ඒ ඇත්තන්ට ශ්‍රද්ධාවක් ඇත්තෙම නැහැ. හිතින්ද බෑ මොකද මේවා හුරස් වෙලා තියෙන්නේ. ඒ තියෙනවනම් යම් කිසි කෙනෙක් මේ අධ්‍යාපන ආයතනක ඉන්න මනුස්සක සද්ධාවක් තිබුණොත් ඒ මනසට තේරෙන්න පටන් අර ගන්නවා මේක යමපල්ලන් අතර ජීවත් වෙනවා වගේ. කුලල් කන්නන් අතර ජීවත් වෙනවා වගේ. අධ්‍යාපන ආයතන වල විතර ඊර්ෂ්‍යා කරන කුලල් කන වෙන ලෝකයක් ඇත්තෙම නැහැ. ඒ තරමට පෙරේත තිරිසන් જાතියක් ඉන්නේ අධ්‍යාපන ආයතන වල. මොකද හේතුව ප්‍රඥා වැඩිනකොට බෙල්ල කා ගන්න. සද්ධාාවක් ඇත්තේ නැහැ. ඒකම වීරිය වැඩි කරන එක නම් ඕනට වැඩි පොරකන්න ගියොත් සමාධිය ගන්න බෑ. ඊට පස්සේ සමාධිය වැඩි වුණොත් ඇඟ වැක්කිරෙනවා. අවශ්‍ය ශක්තිය නැහැ. බැලුම කුලම් බැස වගේ හිස්මල්ල කෙලින් හිටින්න නැතුව වගේ වැක්කිරෙන්න පටන් ගන්නවා. ඉතින් හරියට මේ මේ ඔක්කොමලා පදන් වෙලා පොළොස් සම්බුලක ලුණු මිරිස් ටික හරියට ආවා වගේ එන්නේ බොහොම කලාතුරකින්. ඒක සාසනික ආඩම්බරයක්. ශාසනික අලංකාරයක්. ඉතින් මේක සමතුලනය කරනවා කියන එක තමයි අපි මේ භාවනා කරනවා කියලා කරන්නේ. ඒක ඒකේ වල්ලි වැඩි වෙනවා, ඔලුව උස්සනවා, අනිත් ඔයට යනවා. ඉතින් ඒක කරනකොට ඔය නිවනේ නිවීම දේශනා කරනකොට ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේ උදාහරණ ගෙන හරපෑවා. ඒක මට හිතෙනවා මෙතෙන්දී උන්වහන්සේලාට ගෞරව බින්ද මතක් කරලා ගත්තොත් බිම වැටලා තියෙන දිග ලී කොටයක් උස්සන්න උත්සාහ කරන කෙනා කර දෙන්න ඕනේ හරියට කොටේ ගුරුත්ව කේන්ද්‍රයට. නමුත් කොටේ එක පැත්තක් මහතයි එක පැත්තක් කොට හීනි. ඉතින් හරියට ඒ කොටේ පැත්තක උස්සලා කොටේ උසවගෙන කර දිදි දිදි එයා යනවා හරියට කොතනද සමවර කියලා බලන්න. සම්බර කරන්න ගිහිල්ලා උස්සගෙන ඒ තැන මැනලා ගන්නත් බෑ හිතලා ගන්නත් බෑ කර දීලම ඕනේ අල්ලගන්න අල්ලගත්තට පස්සේ අර පුළුවන් එක කොන්ද කෙලින් කරලා කරට ගන්න ඊට පස්සේ තමයි ගමනට බර අඩුම බාධාව කරන්නේ යම් හේයකින් ඉස්සරහ පැත්ත බර වුණොත් අත් දෙකෙන් උස්සන්න වෙනවා එතකොට එයා පොඩ්ඩක් පැනලා කර ඉස්සරහට ගන්නවා පස්සට බර වුණොත් මොනක්ක් කර ගන්න බෑ එතකොට ආය කොටේ බිම තියලා ගන්න වෙනවා ඉතින් මේ වගේ අපි මේ කරගෙන යන වැඩපිළිවෙලෙදී අද කොටේ හරියට කර ගැහුවට තව කොටයකට හිට කර ගන්න කොට ඒ කොටේ මේ කොටේ සමාන නැහැ. එතකොට මේ ඉන්දිය ධර්ම සම වෙන්නේ නැහැ. ඉතින් මේක මිලතදී ලස්සනට මේ නිදර්ශනයම ඔපණංගල පණ්ඩිස්වාංශි කියනවා. ඒ බුරුමේ දකින්න පුළුවන් ප්‍රසිද්ධ දර්ශනයක්. මේ වගේ වෙලා වෙනකොට ඒ පන්සල් වල පොඩි ආම්දුරු පැටව එහෙනම් ගෙවල් දොර ඉන්න පොඩි දරු පැටව ළඟ තියෙන ටැප් එකට ගිහිලා දොරට ගිහිල්ලා වතුර ගෙනියනවා ගෙනියන්නේ කදේ. එයා කද්දණ්ඩක් අරගෙන තමන්ට අතින් ගෙනියන්න පුළුවන් උස්සගෙන යන්න පුළුවන් වගේ ප්‍රමාණී බැරල් දෙකක් ගන්නවා. දෙකක් අරන කද්දණ්ඩට තියලා පුරවන වතුර. පුරවල ඉවරලා ඒ කදට කර දෙන හැටි බලනකොට බිම තියතියා ඒ පොඩි දරුවගේ උසට බොහොම ටිකයි වැඩි උස කද කොටයි කර දීලා උස්සලා එතකොට තමන්ගේ තමන්ට ගෙනියන්න පුළුවන් වගේ බර දෙකක් දෙපැත්තට ඇවිල්ලා ඊට පස්සේ යා ඒ කද්ද පද්දනවා පැද්දිල්ලක් ඒ පද්දන තාලෙට මනුස්සයා යන දණ්ඩ යනකම් තල්ලු කරගෙන යනවා සාමාන්‍ය බර වගේ දෙකක් ගෙනියනවා ඒ කද පැද්දෙන තාලේ ගණ්ඩ ඉසලා හරියට කද්දණ්ඩ මැදට කර දීලා අල්ලන හැටි බලනකොට එවැනි බරක් විශාල බරක් ගෙනියන්න පුළුවන් එන්නේ හරි සමතුලිතතාවයට මැදට කර දුන්නොත් තමයි ඉතින් අපි ළඟ නිකම් ඔලොමල ඥාන තිබුණාට ඔලොමල ශක්ති තිබුණාට ඒක කරන්න බෑ ඒක කලපුරුද්දෙන්ම කරන්න ඕනේ. අනිත් වගේ මේ ඉන්ද්‍රිය ධර්ම වල සමவாய ඒකට කියනවා ඒක රස වීම කියලා. ඒක මනුස්ස හිතක සිද්ධ වෙන ආශ්චර්යවත් ධර්මයක්. හරිය ලස්සන චිත්‍ර ශිල්පයේගේ ලස්සන චිත්‍ර නිර්මාණයක් වගේ. හොඳම ගණන්කාරයේගේ ගණිතය පිළිබඳව ගැටලුවක් විසඳන වෙලාවක් වගේ නිර්මාණ ශිල්පියෙකි ලස්සන නිර්මාණයක් කරන වෙලාවක් වගේ කවිකාරයෙක්ගේ කවියක් කරන වෙලාවක් හරිම సౌందර්යයි. එතකොට මේ කෙනාට හිතෙනවා ඒ මේ ඉන්ද්‍රිය ධර්ම සමබර වෙනකොට තියෙන රසය අම්මගේ කිරියලවත් නැහැ. හිතා ගන්න බෑ. කිසිම ආමිෂයක නෑ ඒක. ඒ නිසා මේ ආමිෂේ ඉන්න කම්ම එකස් පොට්ටිය වාගේ එහෙම නැත්නම් එකත් පොට්ට ගොනෙක් වාගේ අපි කකා කකා යන්නේ එක ඇහෙන් බලන. එක ඇහෙන් කවදාකවත් ගැඹුර පේන්නේ නැහැ අත් දෙකක් තියෙන්න ඕනේ ගැඹුර බලන්න. ඉතින් අපි මේ ආමිෂයට බැඳෙන හැම වෙලාවෙම අපි එක ඇහක් වහගන්න. අපිට ආධ්‍යාත්මේ තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මේ සැප තියෙන්නේ සුඛ උපභෝගී වස්තුවල කියලා. උපභෝග පරිභෝග වල වස්තුවල තමයි සැප තියෙන්නේ කියලා. මේ සුඛ උපභෝගීත්වයේ වෙනුවෙන් අපි ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධමානකම් කරනවා, තෝතෝ වරපල කියනවා, දඬු මුකුරු ගන්නවා, ගහ ගන්නවා, බැන ගන්නවා, කිලෝරක් නැහැ. නමුත් කවදා හරි මේ ඉන්දිය ධර්මයන්ගේ සමතුලිත භාවය ආවනම් ඒකට දෙයියොත් ඊර්ෂ්‍යා කරනවා. දෙයියන්ට දෙවි සැපක්වත් එහෙම තැපෙන්නේ නැහැ. බ්‍රහ්මයන්ට බ්‍රහ්ම සැපක්වත් ලැබෙන්නේ අර ඉන්දිය ධර්ම සම වෙනකොට තියෙන ඒක පදමක්. ඒක සමතුලිත භාවයක්. ඉතින් ඒක ගන්නකොට නිකන් කියනවා මේ ධර්ම දන්න කෙනෙක් අරණ්‍ය වාසී සංඝයා වහන්සේ නමක් පිදුරු ගස් ටිකක් ළඟ තියෙන තනකොළ ගස් ටිකක් හොයාගෙන ගිහිලා ගහක් මුල දාලා ඒකේ ආසනේ හදාගෙන වාඩි වෙලා යම් වෙලාවක ධ්‍යාන සුඛයක් හෝ එහෙම නැත්නම් විපස්සනා සුඛයක් හෝ මේ ඉන්දිය ධර්ම සම කරපු වෙලාවේ එයාට හම්බෙන මේ සැපය එහෙම නැත්නම් සමතුලිත භාවයේ සුඛය ඒක ආර්ය සුඛයක් ඉතින් ආයේ කැමති තාක්කේ විඳලා නැගිටලා යනකොට මේ ආර්ය සුකේට හේතු වෙච්ච මේ පිදුරු ගස් ටික මම අරගෙන යන්න ඕනේ. මේ ගහ මගේ කියලා නම ලියන්න ඕනේ. එහෙම නැත්නම් මේ මේ පොළව මගේ කියා ගන්න ඕනේ කියලා කිසිම හැඟීමක් නැහැ. එයා දන්නවා එහෙම හිතපු ගමන් අර නිර්ාමිත සුකේ ලබන්න බෑ. ඒ නිසා ඒකට ආර්ය ආසන කියලා කියනවා. ආර්ය සුඛ කිසිම දෙයක බැඳීමක් නැහැ මේ පිටුරු ගස් ටික වේයෝ කාලයයිද මේ පිටුරු ගස් ටික තෙමිලා නැස්ති වෙයිද එයා දන්න ඊගා දවසෙත් ගිහලා ඉඳ ගන්න ඕන ළඟ තියෙන පිටුරු ගස් ටිකක් ගන්නවා මිස මේ මගේ පිටුරු ගහ කියලා ඒකට බෝඩ් ගහගෙන බැජ් එකක් ගහගෙන පළක්කම් එල්ලන පච්ච කොටාගෙන ඉන්න ඕන ගමන්නේ මේ කාම ලෝකේ මිනිස්සයා ඒ තමන්ගේ භූමිය තමන්ගේ තන බෙදා ගන්න ගිහිල්ලා දේත තීමාරගල එහෙම නැත්නම් මේ නිලතලවල මට්ටම් ඒ ඒ ඒ තේරුම් අරගන්න මෙච්චරම මෝඩ වෙන්නේ අඳබාල වෙන්නේ ඒගොල්ලන් කවදාකවත් මේ ඉන්ද්‍රිය ඒක රස වීම කියන රසෙ විඳලා නැහැ. ඉන්ද්‍රිය සමவாயයට යෙදිලා නැහැ. ඉතින් ඒ නිසා හැමදම ගෙවල් දොරවල් රණ්ඩු. එකම අම්මගේ දරුවා අතර රණ්ඩු. එකම කන්තෝරුවේ වැඩ කරන මිසු රණ්ඩු. කුලලම කන. ආයේ කිසිම තෙතක් නැ ලේ පිට කපනවා. ඒ මොකද මේ බාහිර වස්තුවේ සැප හොයන ගතිය. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙව් නරපණුවන් දිහා බලලා මේක දේශනා කරනකොට උන්වහන්සේ ජාතක කතාවල ඉන්නකොට ගහමරාගෙන තියෙනවනේ. අපි වගේ මේ වෙනමම ජාතිකින් ආපු කෙනෙක් නෙවෙයි මනුස්සකම තමයි. නමුත් ඒ තුලින් මේක මතු කරගත්තාට පස්සේ මේක මිනිස්සයා විශේෂ භාගීය කරනවා. නැත්නම් මේ මිනිස්සයාට ಗುಣ විශේෂයක් ඇති කරනවා. ඒක දැනගත්තට පස්සේ ඒ අපි අද කතා කරන්න හදන්නේ පඤ්චේන්ද්‍රය ගැන්නේ. පඤ්චේන්ද්‍රය ගැන දැනගත්ත මිනිස්සයා කවදාවත් තව කෙනෙක්ගේ මානසිකත්වයට අත තියන්න යන්නේ. අත තිබ්බොත් අවුලක්ම තමයි. ඒ මනාපේකරණ කරගන්න එයා ඉල්ලුවේ ඉල්ලුවොත් දෙන්න. මට මේ දේ කරලා දෙන්න කියලා කවදාකවත් කවුරුත් ගැන කල්පනා කරන්න යන්නේ කල්පනා කරොත් කල්පනා කරන්නේම ඌ කෙරෙහි අධිකාරී ශක්තියක් පවත්තා. එහෙනම් එයාට වැඩිම මාන්නකාරකම් පෙන්වන්න. එහෙ නැත්නම් මගේ තෘෂ්ණාවක් සූරා කැමකට යන්නේ. එතන මේ පංජින්ත්‍රය වැඩිච්ච කෙනා නිතරම මාතා යතානියම් පුත්තන් ආයුෂායක පුත්තමන් රැකේ එවම්පි සබ්බ භූතේසු. මමක් තමන්ගේ දරුවා කෙරෙහි දිවිපරදුරලා කරුණාවේ මෛත්‍රියෙන් කටයුතු කරනද ඒක තමන්ගේ දරුවාට නෙමෙයි සියලු අය කෙරෙහි ඇති කරන නිසා අරයට උදව් කරන්න ඕන කියලා කියනකොටම ආධ්‍යාත්මයක් මොකක්වත් නැහැ ඒකේ. ඒකේ තියෙන්නේ තිරිසංගතියක් තමයි. ඒ හේතුව මේ ප්‍රඥාව ඉන්ද්‍රිය මට්ටමට වැඩිලා නැහැ. තියෙනවා নানা ආකාර පදක්කම් නම්බුනාම පොත එක්සයිස් කොලේක ලියන්න බැරි තරම් නම්බුනාමකම් තියෙනවා. තිබුණට මොළ ධාතුව කියන එක වැඩිලා නැහැ. ඒ මොළ ධාතුව වැඩෙන්න කරන වැඩේට තමයි වඩනවා භාවනා කරනවා. භාවේති බහුලී කරෝති කියලා කියන්නේ. ඉතින් ඒකත් මේ පඤ්චේන්ද්‍රිය මට්ටමට එනකොට ගොඩාක් ගෙවම් කරලා ඇවිල්ලා. ඒ ප්‍රඥාව වැඩෙන ආකාරය සර්වඥාන්සේගේ ප්‍රකාශන අනුව විඤ්ඤාත පරිඥා තීරණ පරිඥා පහාන පරිඥා කියලා පරිඥා ශේෂ්ත්‍රෙමුත් මිඤ්ඤ සබ්දය වරණගෙනවා ආත්පචිම වැඩෙනවා. ඉතින් ඒ ඥාත පරිඥාව කියලා කියන්නේ බෞසුත භාවයේ ඇසු විරු ඥාන පොතේ දැනුම කටපාඩම් කරපු දේ. ඉතින් ඒකත් ඥානයක් තමයි. හැබැයි ඒක ලාමකම දෙයි. ආරම්භක ශේෂේ. ඉතින් ඒක තමයි අපි බහුසුසකම කියලා කියන්නේ. අසු විරු ඥාන. නමුත් ඒකෙන් ඊටාම සුළු කොටසයි තීරණ පරිඥාවට යන්නේ මේ පරිේශණය සඳහා යොදවන්නේ අපි දන්න හරියෙන් බොහොම ටිකයි. එහෙම නැත්නම් කියන්න පුළුවන් මේ ලෝකයේ තියෙන ඥාන සම්භාරයෙන් කෙනෙකුට ගන්න පුළුවන් බහුසුත ප්‍රමාණය වැසු විරු කෙනාගේ ඥාණය ඥාත පරිඥාව ඉතාම අල්පයි. ලෝකයේ තියෙන ඥාණයෙන් කෙනෙකුගේ මනසේ අපි දන්නවනේ කම්පියුටර් එකක තියෙන පුළුවන් hard disk එකේ මෙච්චරයි memory එක තියෙන්නේ කියලා. ඒ වගේ ලෝකේ දනෝ සම්භාරයේ මනුස්ස මනසකට දාන්න පුළුවන් ප්‍රදේශයේ බෞසුත අන්තිම උසස් කෙනාටත් බොහෝම ලේසියයි. ඒ ලේසයෙන් ඊටාම සුළු කොටසේ අපි ක්‍රියාවත් කරලා බලන්න. අනිත් ඔක්කොම නිකන් මේ කෑදරකමට රැකගෙන හිටියට අපිට කිසිම පරිශන කළ බලන්න ආරම්භ වෙන වෙලාවක් එන්නේ නැහැ. ඊට පස්සේ යම් වෙලාවක මේ පරිශන කරපු ටික ශද්ධාවෙන් කුසල ඡන්දෙන් කරපු ටික තීරණයකට ආවනම් නෑ මේ මේ කොයි ඔක්කොම දැනගත්තත් නැත්නම් තීරණ පරිඥාවෙන් ආපු ටික විතර දැනගත්තත් කොයි එක පරීක්ෂා කරත් නැදත් මේකේ තියෙන්නේ අනිච්ච දුක්ඛ අනාත්ම විතරයි. ඒකට එනකොට ඒකට කියනවා පහාන පරිඥා කියලා. ඒක නිසා පහාන පරිඥා පරිච්ඡාගට්ඨේ පරිච්ඡාටග් පරිච්ඡා පරිච්ඡාගට්ඨේ ඥානං පහාන පරිඥාව කියන එක අත්හරින එක විතරයි වෙන්නේ. අපි යමක් අවබෝධ කරා නම් ඒ අවබෝධ කරපු දේ කවදාවත් අල්ලන්න බෑ. අල්ලන කිසිම දෙයක් අල්ලන්න පුළුවන් කිසිම දෙයක් ඥානයකට වැටෙන්නේ නැහැ. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරනවා පෘ탁ජනය යමක් ඇත්තේ යමක් වටිනවයි යමක් මේකයි හොඳ කියලා හිතනවනම් ඒක ආර්යයන් වහන්සේලා පැත්තෙන් බලනකොට කාල පිට කරපු අසුචිකටත් වැඩිය ජරාවක්. ආර්යයන් වහන්සේලා යමක් ලෝකේ තියෙන වටිනා දෙයක් තියෙනවා ආදි වශයෙන් නිර්ාමිෂ දෙයක් කියනවා පෘ탁ජනන බොරුවයි කියන තියෙනවනම් පේන්න එපාය. මොන හැඩේ දෝක මොන පාට දෝක පුළුවන් නම් ඔප්පු පෙන්නපන් කියලා ඒ ආර්යයන් වහන්සේලා පෙන්වන දේ පෘ탁ජනය අභියෝග කරනවා. ඒ ධර්මතම ආර්ය මනස සහ පු탁ජන මනස උඩු යටිකුර වෙලා තියෙන්නේ. ඒ මොකද අපි සාමාන්‍ය ලෝකේ අපි දැනගන්න දැනගන්න දේ බදා ගන්න. ඒක තමයි අපි තන්ත්කරණය කරනවා රැස් කරනවා කියන එකෙන් තියෙන අපි දන්න හැමදේම ළඟ තියෙන්න ඕන කියලා අපි හිතන්නේ. නමුත් තීර්ණ පරිඥාව ආවට පස්සේ තීර්ණ පරිඥා පරිච්ඡාගට්ටි ඥාන. දීක අතහැරලා දාන්න. හරියට අර ආර්යයන් වහන්සේ නමක් භාවනා කරන එක ගහ කර ගිහලා පිටුටියක් දාලා ඒකට භාවනා කර ගිහිල්ලා ආයෝක කරේ ධානය යන්න හිතන්නේ නැහැ. ඒකට යන්න පහුරක් බඳගෙන යන්තයි කොට වෙච්ච මිනිස්සයා පහුර කරේ ධානය යන්නේ නැහැ. පහුර කරේ ධානය ගියා නම් ඌ මැට්ටා. පහුර ඕන කරන්නේ වතුරේ. ගොඩ ගියාට පස්සේ වහුර ඕනේ නැහැ. එක ගොඩ දාලා බලන්න නැත්නම් වතුර දිය කළා අරපන්. අද තියෙන දැනුම බලන්න. තියෙන හැම දැනුමක්ම ওই කියන තීරණ පරිඥාව දියා සරුවචනාන්තේ කියන ඥානයකට වැටෙන්නේ නැහැ. ඒ නිසා ඔය කේමානන්ද අපේ හිටපු ලොකු ස්වාමීන් වහන්සේ නැති වෙන්නේ ඉස්සෙල්ලා පොතක් ලිව්වා. තාම බැරි වුණා අපිට ඒක මුද්‍රණය කරන්න. ඒක අංග සම්පූර්ණුනේ නැති නිසාත් එක හේතුවක්. උන්වහන්සේ සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ ඥාණයට විද්‍යා කියන වචනේ පාවිච්චි කරනවා. පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි, ආලෝකය උදපාදි ආදි වශයෙන් පඤ්ඤා විද්‍යා කියලා. මේ උන්වහන්සේ බුදුන 1914 විතර ඊට පස්සේ 30 40 වුණාට පස්සේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මේ නවීන විද්‍යාව කියලා එකක් ආවානේ. දැන් ඔක්කොටම වැඩි නවීන විද්‍යාව සියලු සම්පත් ඉෂ්ට කළ දෙන එකක් නේ. හිටගෙන දිවි ලෝකෙම ආවන එකක් නේ. බොත්තම් තද කළ බවනේ සියල්ල හම්බ වෙන එකේ. ඉතින් උන්වහන්සේ අහනවා දැන් මේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන විද්‍යාවත් මේ මුන්දලාපට පෙන්වන හදන විද්‍යාවත් බලනකොට මේ දෙක සම්පූර්ණ හුරස්නේ. අරකේ තියෙන්නේ රැස් කරන එක විතරයි. රීති මාංශ කාලේ හරි කමන්නේ යුද්ධ කරලා හරි කමන්නේ තාක්ෂණයේ යොදලා සැප පිනිස මේ විද්‍යාව පාවිච්චි කරනවා. ඒතට බුදුරජාණන් වහන්සේ කියපේකේ නම් අවිද්‍යාව වෙන්න එපායි. මේ නවීන විද්‍යාවෙන් කාමයේ සඳහා මේ නව උපකරණ පාවිච්චි කරමින් ආයුධ පාවිච්චි කරමින් ලබය ලැජ්ජ දෙක නැතුව මේකට දෙන මේ උපාදි උපාදි පශ්චාත් උපාදි නාමත් එක බලනකොට ඒක විද්‍යාව නම් බුදුරජාණන්සේගේ සම්පූර්ණයෙන් අනිත් පැත්තේ මොකද මේකේ නෑ කිසිම ලාභ සත්කාර සම්මාන සිලෝවක් අර හැම ඥානයක්ම ලාභයකට සත්කාරයකට සම්මානයකට සිලෝකට හේතු කරලා බිස්නස් එකක් නෑන්නේ එහෙමනම් එක්ක බුදුරජාණන්සේ කියපේක විද්‍යාව නම් මේ කුණු හරපෙට කියන තැන අවිද්‍යාව කියලා. ඉතින් මේක ගැන හිතනකොට අපේ දරුවෝ අපි කොහොද යොමු කරලා තියෙන්නේ කියලා පොඩ්ඩක් හිතන්න. මේ ඉන්න પરම්පරාවට සාප වෙනවා. මෙහින પરම්පරාව මේක තේරුම් අරගෙන මේ දරුව නොමගේ හරි පැත්තට තිබ්බේ නැත්නම් මේ සුද්දා කියන කුණුවර පහලා මුන්ට පිට නංගොල පිටිපස්සේ පදක්කම් දාන්න ගිහිල්ලා වලිගේ හදලා තියලා මැරිලා ගියොත් උන් අම්මා අප්පගේ රීතිමාන්ද කරනවා. මේ මහ පොළවත් නැති කරනවා. මේ තියෙන දේශීය දේත් නැති කරනවා. ඒ නිසා අපිට අවශ්‍ය වෙලා තියෙනවා දැනගන්න. අද 2012න් පස්සේ මේ දෙක එකතු වෙන්න පටන් ගත්තා. අපි මේ මෙතෙක් කල විද්‍යාව කියන ගියානම් ඒකට අවිද්‍යාව කියලා කට ඇරලා කියයි. එතකොට බුදුරජාණන්සේ දේශනා කරපු විද්‍යාවට ලොකු තනක් එනවා. ඇත්තටම මේ අමන බෞද්ධයා නොදැන හිටියට බටහිර ලෝකේ දැන් හොඳටම දන්නවා උන්දලා කරගෙන යන වැඩේ බොරුවත් බුදුරජාණන්සේ අවුරුදු 2600 ඉසලා දේශනා කරපු දේ තියෙන සත්‍යයත් නිසා උන් ඉවල්ලාල්ලා එනවා මේ පැත්තට දැන්. මේ කොහොමද මුන්ද මේ අවුරුදු 2600 ඉසලා මේ අද නවීන විද්‍යාකාරයකවත් හොයාගන්න බැරි විදිහට මේ කරුණ හොයාගත්තේ කියලා. බැරි වෙලා හරි ලංකාවේ විල කායකට යවුවොත් එහෙම අයිෂ මට පොඩ්ඩක් කියලා දෙනවක මේ බුදුහාමුදුරු තමුසලාට මොනවද කියලා දුන්නේ කියලා අපි එක එකක් දන්නේ අපි මේ සිංහල බෞද්ධයගේ එක එකක් දන්නේ මේ බුදුසජනනාත් මේ හොයාගෙන ගිය ක්‍රමය මේ විධේත භාගීය ඉන්ද්‍රිය ධර්ම වල තියෙන්නේ ඒක ඇතුලේ තියෙන්නේ කියලා අපි සමාහට අර සුද්දට වැඳලා කියන්නේ එතන අනේ අපි හිතන්නේ ඕගොල්ලෝ දිවි ලෝකේ ඉන්නේ කියලා. ඕගොල්ලන්ට මේ ඉතුරු අපහල වෙලා නැතිනේ. ඕගොල්ලෝ මේ බොත්තමත් අද කරලා පමණ ඉන්නේ ඔක්කොම හම්බෙන්නේ මට පොඩ්ඩක් වීසා එකක් හදලා දෙන්න බැරිද ඕගොල්ලන්ගේ රටට යන්න කියලා අපේ කට්ටිය ගතම් එකක් දෙන්න තියෙනවා සුද්දාට. ඒ තරමටම අඳයි. ඒක ඔය බුරුමේ පඬිත් සාංශිකේ මේ පොතේ ලියලා තියෙනවා. ඇමරිකානු ධර්මදේශනා පොතේ උන්වහන්සේ බටහිර රටක ඇමරිකාවම කියලා ලියලා තියෙනවා ඒකේ. වැඩමුළුවක් සංවිධානය කරලා තියෙනවා. ඉතින් දවසක් වැඩ වැඩමුළුව නිමා වෙලා වැඩමුළුවේදී කතා කරලා ඒක නෝන මහත්තයෙක් කිව්වලු භාවනා කරන කෙනෙක්. අනේ ස්වාමීන් වහන්සේ අපි මේ රටක් වශයෙන් අපි හැම කෙනාටම කාර් දෙකක් තියෙනවා. ගෙදර සීතකරණයක් තියෙනවා. කාමර එයා කන්ඩිෂන් කරලා තියෙනවා. හැබැයි ඉතින් රටේ ජනතාව මම දන්නේ මගේ බඩදැවිල්ල නම් එන්නේ වැඩි වෙනවායි. කාමරේ යා කන්ඩිෂන් කරලා තිබුණාට ශීත කරන තිබුණාට බඩේ දැවිල්ල නම් එන්නේ එන්න වැඩි මේ නිින්ද යන්නේ නැහැ. නිදි බෙහෙත් පිට බිවේ නැත්තම් නිින්ද යන්නේම නැහැ බඩ දනවයි කියලා. ඉතින් සායඩෝ යන ගමන් ඒ වාහනේ එලවන ඩ්‍රයිවර්ට කිව්වලු යත් භාවනාවට ආපු මහත්තයෙක්. අනේ බලන්න අර මනුස්සයා ඉතින් සංසාරයක් මහන්සියලා ඔක්කොම හම්බ කරලා තියෙනවා. හම්බ කරලා තිබ්බට ඉතින් මේ මනුස්සයා කියනෝනේ මාසේ බඩ දැවිලි ඉන්නේ කියලා. ඉතින් කොච්චර මේ අසරණද කියලා ඒ මනස ගැන අනුකම්පාවක් කතාවට අනුසය හැටලා බැලුවලු සායඩු තියා. බල්ලා කියවලු ස්වාමීන් වහන්සේ හිටන්නේ මේ මනස විතරක් බඩ දෙවිලි ඉන්නෝ කියලාද? මුළු ඇමරිකාවම ඉන්නේ බඩ දෙවිල තමයි කියවලු. දවසකට ටොන් කීයක් බෙහෙත් කරනවා කියලාද හිතාන තියෙන නිදි බෙහෙත් පෙති ඔයගොල්ලෝ. ඇමරිකාව විශාල රටක්. බඩේදී යන්නේ නැතුවට බඩ බුරුල්ලෙන්ට ටොන් කීයක් කනවද කියලා හිතාන තියෙන්නේ. ඕකට තමයි අපි මේ අතමිට කාසිපණන් හොඳ හැට තියෙනවා නම් මම හිටගෙන දිවි ලෝකේ මවන්නම් කියලා මේ ඇමරිකාවේ යන්න කට්ටිය බලාන ඉන්නේ. එතකොට සයිඩෝ කෙනා මට කල්පනා වුණා මේ අකු කොච්චර කෑවත් කොච්චර පරිභෝග කරත් පිසාච ප්‍රේතයෝ කියන්නේ මේක තමයි අපේ පොතේ සඳහන් වෙන ප්‍රේතයෝ තමයි මේ කොච්චර කෑවත් ඉවරයක් නැහැ. හැබැයි බඩ දානවා. ඒක තමයි පිට පොතේ පසු පිටපතේ ගහලා තියෙන එක. මම ඒ පොත පරිවර්තනය කරා සිංහලට දාලා තියෙනවා මේ ප්‍රඥාව උන්දලාගේ ප්‍රඥාව. ඒ ඒ ඒ ඒ පෙරේතයෝ මේ අපිටත් දේශීය මේ දේශපාලන ක්‍රමය ගෙනල්ලා කියනවා අපි වගේ වෙන්න ඕන නම් ඕගොල්ලොත් මෙන්න මෙහෙම ආර්ථිකය හසුරවා ගන්න මේ විදිහේ දේශපාලනය කරන්න අපි වගේ සමාජවාදී වෙන්නයි කියලා මුන්ට විලිලැජ්ජ නැහෙනේ. මුන්ට ඇඳුන් නැහෙනේ. අපිට ඇවිල්ලි වල මේ මධ්‍යම ආර්ථික ක්‍රමයක් කියලා දෙන්න එනවා. අපේ තියෙන ওই ආතික්‍රම හොඳට මෙති වැවයි බදා ගබයි ගමයි පන්සලයි ඔකට ගහන්න බෑ. ඒ අපිට ඒක වෙලා තියෙන්නේ අපි මේ ප්‍රඥාව කියලා එකක් මොකද්ද අවුරුදු 20 30ක් අපිට කවලා තියෙන්නේ. මොකද උන්දලානේ අපිට PhD දෙන්නේ. උන්දලානේ අපිට උපාධි දෙන්නේ. අපි යස් කියාගෙන අපිත් යන්නලා හැතිනේ සලුට් ගහගෙන. ගියේ නැත්නම් අපිට ඇමරිකාවෙන් ගණන් ගත්තට අපි ගණන් ගන්නෑ නේ. ඉතින් මේ කියන ඉන්ද්‍රියත් පංචේන්ද්‍රියත් මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන දන පංචේන්ද්‍රිය බලනකොට මහා පුදුමාකාර සංවේගයක් උපහාසයක් ඒ වගේ මේකේ පටලවිල්ලක් තේරෙනවා අවුරුදු 2600ක් මේ සත්‍ය තිබ්බත් අපි කොච්චර පිටුපාලද වැඩ කරන්නේ කියලා මේ සත්‍ය තියාගෙන කොච්චර පිටුපාලද වැඩ කරන්න කියලා ඒකේ සාපේ තමයි අපේ දෙවෙනි પરම්පරාව දිනපරම අම්මාට අප්පටව සලකන්නේ නැතුව ගම රටවත් ගණන් ගන්න නැතුව තීන බූදලි මොනව හරි දීලා කොහොම හරි එම්.එස්. එකක් පීච්.ඩි. එකක් ගන්න දඟලන දඟලිලි දිහා බලනකොට උන්දලාට නූල් දෙන අම්මලා අප්පලා පඤ්ඤේන්ද්‍රේ පස්සට බහැලාද කියලා මට හිතෙනවා. හයියෙන් වාඩි වෙනකොට තැලෙන තැනකට ඇත්තේ මට හිතෙන්නේ. ඊමගේ කවදාවත් උත්සාහ කළා නැහැ. බුදුජානනාංශය කතා කරලා තිනවා ඒ තීරණ ප්‍රඥාව ආවනම් පරිච්ඡාගට්ඨේ. එයා ඒදී අතහරිනවා. යමක් අවබෝධ කරා නම් ඒකේ ආය තවදුරටත් වාල් වෙන්නේ ඒකට නායකත්වයක් ලැබෙන එකත් ඇල්ලා. එතකොට ඒ පැත්තෙන් අපි මේ පඤ්චේන්ද්‍රිය ලබා ගන්න එහෙම නැත්නම් ඒකට අපි කටයුතු කරනකොට ඒ පිළිබඳ සද්ධාාවක් අපි ළඟ තියෙන්න මේ භාවනා කරන්නේ කුට්ටි කඩා ගන්න නෙවෙයි. අහවල් අහවල් දේ ලබා ගන්න නෙවෙයි. අපිට මේ ධ්‍යාන ලබා ගන්න, මාර්ගඵල ලබා ගන්න, එහෙම නැත්නම් විපස්සනා ඥාන ලබා ගන්න කියලා තමයි අපි පිරිස උනන්දු කරවන්නේ. එනමුත් එතනම පේන තියෙනවා එවැනි සද්ධාාවක් තියෙනවා නම් ප්‍රඥාව නැහැ. මේ සද්ධාව තියෙන්නේ ඇති හැටි දැනගණ්ඩායි. ඒ සද්ධාවට අපි කියන්නේ ඕකප්පණ සද්ධාව. එහෙම නැත්නම් අධිගමයක් ලබා ගැනීමට තියෙන සද්ධාව මිස මේ අපි ලෝකයේ තියෙන යම් යම් දේවල් ලබා ගැනීමට තිය කැමැත්ත නෙමෙයි. ඒ වගේම වීරියක් කරනවා නම් ඒ වීරිය පහනට්ටේ ප්‍රහාණය කිරීමකට කරන වීරියක් මිසක් අපි භාවනා කරන නිසා අපිට වැඩිපුර ජනප්‍රිය වෙන්න ඕනේ. අපිට වැඩිපුර ලාභ සත්කාර ලැබෙන්න ඕනේ. අපිට වැඩිපුර ආදායම් ලැබෙන්න ඕනේ කියලා ඒ අද භාවනා මධ්‍යස්ථාන වල යන සෙල්ලම් ටික පොඩ්ඩක් බලන්න මොනවද කරන්න කියලා මොකටද මේ පිරිසට දෙන givisum අහන්නකෝ මොන සටනට ගිහිල්ලා මොන වාසිපත් දොඩාගෙන කතා කරන්න කියලා ඒ තරමටම වීරිය කෙරුවොත් මොකක් හරි මීයක් කඩන්නේ අතලෙව කණ්ඩායි කියලා එක්ක ලාභ සත්කාර සම්මාන සිලෝක. මගේ වචන තමයි ඒකට මොකද්ද න්‍යාය පත්‍රයක් තියෙනවා. වීර්ය කරන්නේ මොකද්ද ලබා ගන්න. ඉතින් ඒක තියෙන තාක්කල් අසහනෙ වැඩෙනවා. ආතතිය වැඩෙනවා. සමාධිය නැති වෙනවා. කවදද අපට වීර්යයට සමානව සමාධියක් ලැබෙන්න නම් අපි දැනගන්න අපි වීර්ය කරන්න ඕනේ මේ තියෙන ආතාවල් ප්‍රහාණය කරන්න. එහෙම නැත්නම් මේ රුචර්චු කණ්ඩික ප්‍රහාණය කරලා මේ දැන් ලැබිලා තියෙන්නේ ওই ලැබිච්ච දේ සතුටු වෙන මේ වර්තමාන මොහොත කියන්නේ ක්ෂණ සම්පත්තිය වර්තමාන මොහොත කියන්නේ සාධන සම්පත්තිය ඒක මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න සතුට ඉඳගෙන ඉන්න පස්සද්ධිය ඉඳගෙන ඉන්න ප්‍රීතිය ඉඳගෙන ඉන්න තරුණ ප්‍රමෝදය ඉඳගෙන ඉන්නකොට තියෙන සති සම්පජාඤ්ඤය තමයි සමාධිය කියන්නේ. ඉතින් කවුරු හිතන සමාධිය කියනක නත්තල් දවසේ රැයට නත්තල් බප්පා ගෙනත් දානවා වගේ සෙල්ලම් බඩුවක් මේස් එකට කවුරු හරි ගෙනත් දිලියයි කියලා. ඉතින් කට්ටි හිතන්නේ නත්තල් පප්පා කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ කියලා. එයා ආවට පස්සේ අපිට උන්න ගෙනත් දෙයි. වීර්යයත් ගෙනත් දෙයි, ප්‍රසමාධියත් ගෙනත් දෙයි. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නකොට නැද්දකින්න පතන් ඒකට වෛර කරනවා. ඒක ලිවෙලා කොහෙන් හරි සමාධියක් එයි කියලා හිතනවා. කවදද අපිට පුළුවන් වෙන්නේ මිච්ඡර අමාරු ලැබිච්ච මනුස්සාත්ම භාවය මම පහසුවෙන් වාඩි වෙලා මම වාඩි වෙලා ඉන්න බව දන්නවා. මම හොඳට පොළවේ පය තියලා ඇවිදිනවා. පොළොව මහීකාන්තාවගේ නිර්වත් পায় ගැටෙනකොට පුදුම සාන්තියක් තියෙන. ඒක දන්නවා. ඒක තමයි මේ වීර්ය කියන්නේත් ඒකයි සමාධි කියන්නේත් ඒකයි කියලා. ඒක ලැබපු දෙයක් කියලා දැනුම ලැබනකොට නම් ඔන්න පඤ්චේන්ද්‍රයට පොඩි ඉඩක් ලැබෙනවා. ඒ වගේම සතිය වැඩෙනකොට එයා දැනගන්නවා සතිය කියන්නේ එකක්. නැත්නම් මේ සතියට එළඹීම කියන එක එකක්. දැන් මම සතියේ ඉන්නවයි කියලා ඒ චිත්තක්ෂණයම තමයි ප්‍රත්‍යක්ෂයෙන් දැන ගැනීම සම්පජඤ්ඤය කියලා කියනවා. සම්පජඤ්ඤය වෙනකොට ඥානය තමයි කතා කරන්නේ. මම දැන් ඉන්නේ 100%ක්ම ආස්වාසේ. ප්‍රස්වාසෙත් නෙවෙයි. පිම්බීම හැකිලිමෙත් නෙවෙයි. වම දකුණෙත් නෙවෙයි. ආස්වාසේ ඉන්නේ. ඒ වෙනත මම ප්‍රස්වාසයේ ඉන්නේ කියලා. ඒ චිත්තක්ෂණයේ ඒක අගේ කරන්නේ නැත්නම් ඒක සමාදම් වෙන්නේ නැත්තම් ඒකට එළඹ වාසය කරන්නේ නැත්තම් ඒ මිනිස්සයා පොට්ටේ කකුලට මැණිකක් වැදුනා වගේ අහුල ගන්න දන්නේ නැහැ. ඒ නිසා සතිය ආපු එකන සම්පජඤ්ඤයට ඉඩ දෙනවා නම් නැත්තම් පඤ්ඤා ඉන්ද්‍රියට ඉඩ දෙනවා නම් යා සතිය ලැබිච්ච බවට ප්‍රත්‍යක්ෂණය කරනවා. ඒක සපේලා කියනවා. මම මේ වෙලාවේ 100 100ක් ආසා සිටි කොහොමද දන්නේ? මට ඒ ආස්වාසේ බව දන්නේ මේක නාසිකාග්‍රේ මට තද ගතියක් උණුසුම් ගතියක් මට වැටහුණා. ඒක නිසා මම දන්නවා මම අතීත අනාගතේ නෙවෙයි ප්‍රස්වාසේ නෙවෙයි අම්මා තාත්තා ගැන හිතුවා නෙවෙයි වෙන තැනක නෙවෙයි මෙතනමයි කියලා ඒ සතියේ ආඩම්බරයේ තමයි ඇති බාට ලක්ෂණය තමයි ඒ දේ අත්විඳපු දේ ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඒක අපි අද දවල් අපි කරපු ධර්ම සාකච්ඡාදී පළවෙනි ප්‍රශ්න තුනේදීම මතු කරලා පෙන්වන්න වුණා. යම් අරමුණකට අපි මූණ දාලා දැන් සතිමත් වුණා කියලා දැනගත්තා නම් ඒ අරමුණේ සියලු ඕජාව ගන්න. ඒකේ තියෙන සටහන් ඔක්කොම ගන්න. ඒකේ තියෙන ආකාර ඔක්කොම ගන්න. ඒකේ තියෙන ස්වභාවික ලක්ෂණ සියල්ලම ගත්තේ නැත්නම් ඒ මිනිස්සයා මේ කොයිතම්පත් කෙරුවට අස්වනුනේ නැති කෙනෙක් වගේ. ඒ මමාරුවෙන් ඒ ළඟට අරමුණ ළඟට ගියාට අරමුණ විමසා බලන්න. අපි ඒක සාමාන්‍යයෙන් සාසනීයම තියෙන ක්‍රමයකට කියනවා නම් මේ සමත භාවනාදී පාවිච්චි කරනවා විතක්ක ਵਿਚාර කියලා චෛතසික දෙකක්. විතක්කේ තමයි අපි අරමුණට එල්ල කිරීමට පාවිච්චි කරන්නේ. අරමුණ කියන්නේ ලක්ෂයක් කෝටියක් අරමුණු තියෙන එක වෙලාවකට. අපි දැන් මේ වෙලාවේ එල්ල කරපු අරමුණ මේකයි කියලා. හරියට ඇතෙක් පිටුරු කොටක තියෙන ඉති ගැටක් ගන්න හදනවා වගේ. එයා හරියට මේ ඉදි කට්ටට මෙහෙම මානසිකාරය යොදනකොට එල්ල යොදනකොට තමනුත් දන්නවා මම දැන් මානසිකාරය දන්නේ ආස්වාස් ප්‍රස්වාසයට කියලා. ඒ අනිකුත් මගාරවල අරමුණු ආස්වාසයට මෙහිත නැවත නැවත ජීවනා කියන විතක්කේ කියලා. ඒතර ਵਿਚාරය කියලා කියන්නේ මම මේ ආස්වාසයට කරපු ප්‍රයත්නේ ආස්වාසයට එල්ල කරපු මානසිකත්වයේ මානස මෙනෙහි කරන හිත එතෙන්ට ගිය බව මොකෙන්ද දන්නේ? විමසුන් නොනක් තියෙනවා. මම මේ ප්‍රස්වාසයට ගියා නෙමෙයි ආස්වාසයට ගියේ මොකද මං ගියේ තැන දන්නවා සටහන දන්නවා ආකාර දන්නවා ඒ නිසා මේ විතක්කයත් එක්කම ਵਿਚාරය හරියට ගාන්ටාරයකට ගැහුවා ඒකෙන් නගින දෝංකාරයක් වගේ ඉතින් ගැහුවොත් ගාන්ටාර ලෝහයකට ගැහුවොත් දෝංකාරයක් වෙනවා ඉතින් වගේ අපි දැනගන්න ඕනේ අරමුණකට අමාරුවෙන් හිත යෙදුවොත් ඒ අරමුණු රස බලන්න. අරමුණේ ඕජාව ගන්න. ඉතින් අරමුණේ ඕජාව ගන්නෑ කියලා චෝදනා කරන්න බෑ. මොකද ඒක චෛසික ධර්මයක්. අන්න ඒ ටික වார்த்தාවට දාන්න කොච්චර මායя අපිව රවට්ටනවා. කෙලස් අපිට කොච්චර රවට්ටනවද ප්‍රශ්න කීයක් අහන්න ඕනිද කොහොමද දන්නේ ආස්වාසයට ගියයි කියලා. තලු මරාමේශක කාටවත් කියන්න බෑනේ. ඉතින් ආස්වාදන ප්‍රසවාසයට ගියා කොහොමද දන්නේ? ඒතර ආශ්‍රත් ප්‍රසන්නල හිතවිල්ලට ගියයි කියලා කොහොමද දන්නේ? ආශ්‍රත් ප්‍රසන්න සද්දයකට ගියයි කියලා කොහොමද දන්නේ? ආශ්‍රත් ප්‍රසවාසයට ගියත් එකයි හිතවිල්ලට ගියත් එකයි ධර්මයේ පැත්තේ ඒකේ වෙනසක් නැහැ. මෙන්න මේක සපේලා කියා ගන්න බැරිකමට අපි කියන ප්‍රඥාව නැහැ කියලා. විතක්ක ਵਿਚාර තියෙනවා. ඒ ਵਿਚාරයට තැන දෙන්න දන්නේ එයාට මූලිකත්වය දෙන්න දන්නේ එයාව අගේ කරන්න දන්නේ සමාදම් වෙන්න දන්නේ ඉතින් මේක කොච්චර වැරද්දක්ද කියනවනම් මේ තමයි සම්සාරේ ඉන්න අපිට දඬුවම් ලබන්න ප්‍රධාන වැරද්ද. මේක තමයි ප්‍රඥාව නැතිකම. ඒක නිසා ප්‍රඥාව කියනකොට පරිවිචති පරිචිනති පරිවිමන්තං ආපජ්ජති කියලා සරුවත් chance කියනවා ගිය අරමුණ හොඳට පිරිසිදු බලන්නේ කියනවා. පරිවිමන්තං ආපජ්ජ හොඳට විමසලා බලන්න කියනවා. Taman ගිය අරමුණ වෙන එකක් නෙවෙයි මේකමයි කියලා ඒ විමසුන් නුවණ පරිචින ඥාණය පරිචරති ඒක හොඳට අතගාලා බලන්න කියනවා. ඒ දේ නැති නිසා තමයි අපි මේ යන්නේ කොයිද කියලා අහනකොට මල්ලේ පොල් කියනවා. යන්න ඕන නම් කතරගම තමයි යන් වෙන්නේ නම් අතරමං වෙන එක තමයි. කවදාකවත් එල්ලෙට කතා කරන්න දන්නේ ඒක හදාගත්තා නම් අරමුණට හිත මැනගන ඒ හිත නැගලා තියෙන අරමුණේ අලගිය මුලගේ විතර ගන්න දන්නවනම් බුදුහාමරණ හරි ලේසි භාවනා යෝගාවචරය මෙහෙවන්. එතන කමඩාන සූද්ධ කළ දෙන්න පුළුවන්. නමුත් යෝගාවචරයා අරමුණට හිත දාලා මට අනේ ධානයක් ලැබුණේ නෑනේ. මට අනේ විපස්සනා ඥාන පහළුනේ නෑනේ. මට කහපාට ඉලියක් ආවේ නෑනේ. අල්ලපු ගෙදේ කනට නම් ඕන්න ගැස්සෙනවා දැනුණා. මට ගැස්සුණා දැනුන්නේ නෑනේ කියලා කියන හරියක් නරියයි බල්ලයි කතානේ කතා කරන්නේ. ඒ මොකද අපේ දැනුම පිටපොට ගිහිලා. කිසිසේත් මේ දැනුම මේ වැඩේට යොදකට දන්නේ නෑ. මේ අල්ලපු ගෙදර එක්කනට ගැහිලා තිනවා අපේ ගෙදර එක්කනට ගැහිලා නෑ. ඉතින් දැන් භාවනා හරිද ස්වාමීන් වහන්සේ මට දැන් මොකද වෙන්නේ? අහන හරියක්. දැන් මම ගියාට පස්සෙත් අඩු ගානේ කම්පියුටරේ තියෙන 10ක් 15ක් ලෝකේ හැමදෙනාම භාවනා කරලා කියලෙනවා. හැම අන්තිමට අහනවා. මේ අල්ලපු දෙකන ගහින් වැටුණා. මඩගේ භාවනා දියුණු වෙලා. ඒ මනිසාන්ති කියන ඉන්න කාලේ මනසෙක් ලියනවලු මේ මේ බුංචි කෙල්ලක් ලියනවලු මේ වැඩපොලේ ඉන්න තාත්තට ලියුමක්. ඊට පස්සේ ලිව්වලු මේ මේමයි තාත්තේ බාප්පා ගහින් වැටුණා කොන්ද ගැඩුණා බොහොමත්ම අමාරුයි ඔබටත් එසේම වේවා කියලා ලිව්වලු. ජෑම ලියුම ලියනකොට ඔබටත් එසේම වේවා කියලා ඉතින් තාත්තා බෙන්ද ගන්නවා කොන්ද ගන්නවා ඔබටත් එසේ කම්මටහන් සුද්ධ කරන්න ගියම ඔයින් එහාට මම එකක්වත් කියවලා නැහැනේ. හැම කෙනාම විස්තරයක් කියලා අදාළ නැති විස්තරයක් අහනවා. මගේ බහනවා කොහෙද යන්නේ කියලා. එක්කෙනෙකුට මේ භාවනා කරනකොට වැටෙන දේ කියා ගන්න බැරිකම නැත්නම් අංග සම්පූර්ණ කියා ගන්න බැරිකම තමයි නැත්නම් ඒකට තියෙන කෝල ගති තමයි ඒක දන්නේ නැහැ කියලා හිතන එක තමයි මෙතන තියෙන අවිද්‍යාව. මෙතන තියෙන වංචනික ගතිය, ඡාට ගතිය. මේකට අපි එකතු වෙලා පහර දෙන්න මේක මායя කරන ප්‍රෝඩාවක්, මායя කරන අන්දබන්දයක්, නැත්නම් කෙලේශයක්. අපි මේකට පහර දෙන්න උත්සාහ කරොත් අපි ළඟ අඩුම කැඩුම තියෙනවා. මේක දන්නේ නැතිකම අපි හිතනවා anu ළඟ තියෙන කියලා. ඉතින් ඒ බුරුම පඬිස්සංශ මේකට ලෙන්ගතු කතාවක් කියනවා. ඇත්තටම කියනවා නම් අලුතෙන් අපෝ යෝගාවචරයේ මොනවද කියන්න දන්නේ දන්නේ මොනවද බලන්න දන්නේ මොනවද කියන්න දන්නේ කියලා කියනවා නම් 100%ක්ම පිළිගන්නේ. මොකද මුළු සංසාරෙම කෙරුවේ එකතු කරන එකනේ. මේ කුණු කන්දල් එකතු කරපු මිනිස්සයාට අරමුණක් දිහා බලලා අරමුණේ ස්වරූපේ කියන්න බෑ. ඒක ඉතින් සාධාරණයි. මොකද යාට ඕනේ ඒකේ තණ්හාව. ඒකේ මාන්නේ. ඒකේ තියෙන දිට්ඨිය. දැන් ආස්වාස කරනකොට උණුසුම චිචලත කම්පන චංචල දැනුණට තණ්හාමාන දිටියේ නැහනේ. ඉතින් ඒ නිසාට යාට ඕජාවක් නැහැ. ඒක එළවුමක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා කියනවා උඹට සාසන හැඟීමක් තියෙනවනම් ඒ මනුස්සයාගේ නොදැනීම තමන්ගේ නොදැනීම බව තීරුම් අරගෙන හරියට බහතෝරන බබෙකුට කියලා දෙන්නා වගේ හොඳ පුළුවන් හරි පටන් ගන්නකො කොතනින් හරි කියන්නකො මං කියලා දෙන්නම්කො කියලා නැවත නැවතත් නැවත නැවතත් ඒකට යොදවන්න ඕනේ ඒ දුගෝලයාගේ නොදැනීම ගුරුන්නාසිගේ දෝෂයක් කියලා සලකන්නේ කියලා කියනවා මොකද අම්බල තාත්තලා කරලා තියෙන්නෙම නොමගනේ අරලා තියෙන්නේ. පන්ති කාමරේ කරන්නෙම නොමගරින එකනේ. අපිට තෑගි ලැබෙන්නෙම නොමග ගියොත් නේ. ඇති දේ ඇති හැටි කිව්වොත් නෙමෙයි. ඉතින් ගුරුවරයාට තියෙනවා ඒකට කියලා දෙන්න. ඒක ඉතින් හැටි. ඔබේ හිතේ තරම් තත්ත්වගත වෙලා තියෙන්නේ. ඒ තරම්ම කෑදරකමින් කතා කරන්නේ. නෝ කමඨාන සුද්ධ කරනකොට ඇති හැටි කියනවා කියන පරිවිචති පරිචරති පරිවීමන්තං ආපජ්ජති කියන එකට ගුරුනාංශෙම ආප්තෝපදේශ හදාගෙන කමඨාන් සුද්ධ කරලා නැවත බණ කියලා ආය භාවනා කරන්න කියලා ආයකට උත්තරයක් අරගෙන ඒක ආය කියලා දීලා ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා එවැනි කරන කල්යාණ මිත්‍යා දුක්කරං කරෝති දුක්ඛමං කමති දුද්දදන් දදාති කිය. අම්මා අප්පා දෙනවට වැඩි එයා කරන ඉතාමත්ම දුෂ්කර දෙයක්. මට අලුත් භාෂාවක් උගන්වනවා. දෙවෙනි භාෂාවක් උගන්වනවා වගේ. දුක්ඛමං කමති පුදුමාකාරීව සිල්ලක් තියෙනවා. ඒ මේ නන්නා දුන්න කෙනෙක් නේ. ලැබුණයි කියලා මොනවා හම්බුණත් අපිට කිසිම ආපසු පසු ප්‍රතිඵලයක් අපේක්ෂාවකුත් නැහැ. දුද්ද දන් දදාති මේ දෙන දේ අම්මා අප්පණන් අපිට ඉඩම් අක්කර හතරක් පහක් දෙයි. ආණ්ඩුවේ නම් රසාවක් දෙයි. මේ දෙන දේ වස්තුවක් නෙමෙයි. මේක නෑ එහෙම. ඒ වගේම ගුය්‍යමත් ආවිකරෝති ගුය්‍යමත් පරිගුය්‍යති. මේ මනුස්සයා කියන හැම දෙයක්ම රහසක් විදිහට රකින. පුද්ගල ජීවිතේ ඇඟිලි ගහන්නේ නැහැ. තමන් ළඟ තියෙන සියල්ල හෙලි කරලා පෙන්නනවා. අනේ මටත් ඕක වුණා. මමත් මේ මෝඩකම කෙරුවා කියලා තමන්ගේ බුදුරජාණන් වහන්සේ දෙති මේ බමුණෙකුට මේ සිවුර උස්සලා පෙන්ලා තියනවා කියලා අහලා තියෙනවා. එයාට තමන්ගේ දෙතිස් මේ සද්ධාව තිබිලා තියෙන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. බුදුරජාණන්සේගේ ලිංගේ කෝෂයක් ඇතුලේ තියෙන. ඉතින් ඒක දැකින් නැතුව මිනිහා 31ක් බලලා එහෙට කරකිනවලු මෙහෙට කරකිනවා. 32 දැක්කනම් සද්ධාව වෙන නිසා මේක පේන විදිහට ඉතින් ඔයිට වැඩි සාස්ෘණාන්ත නමකට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. අම්මා අප්පාවත් කරන්නේ නැහැ නේ ඔක. ශිෂ්ට සමාජයේ කරන වැඩක් නෙවෙයි. නේද? මේ බමුණට ඉන්නේ දෙසිත පුරුෂ ලක්ෂණ නිසා. උන්වහන්සේ දැක්කම 31ක් බල්ලා දැන් 32 හොයනවා. ඕකනේ කවුරුත් කරන්නේ ඕකනේ. දැකපු නැති එකන උසලා බලන්න හදන්නේ. ඒක උසලා පෙන්ලා හරි ගමන්නේ මනසකේ සැක දුරු කරන්න හදනවා. ඒ දෙන දේ අපිට කවදාකවත් අපේ මේ ලෞකික කට්ටියකින් හම්බ වෙන්නේ. ඒකට තමයි බුදුරජාණන් ශ්‍රී ප්‍රඥාව කියලා කියන්නේ. ඒ සඳහා තාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවා. බුදුහන්සේ කියන වචනයක් සැක හිතවන්න බැරි වෙන විදියට වචනේ වරද්දක් නැතුව කොච්චර දෝ කාලයක් උත්සාහ කළා තිනු අද්දෙච්ච වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා බුදුහන්සේ වචන දෙකක් නැහැ හිස් නැහැ ඒ නිසා මම කිව්වොත් කවුරු සැක නොකරනද ප්‍රාර්ථනා කරලු මට කවුරු හරි කියපු දෙයක් සැක නැතුව ඇහෙන්න මම එයාගේ මොන ගුණද බලන්න අන්නේ ගුණ ටික මම ඇති කරන්නේ මොකද පෘත්තජනයා කියන්නේ උදව් කරන්නම බැරි නපුරු සතෙක්. ශිෂ්ටාචාර නැති සතෙක්. ඉතින් මේ මනස මේ පැත්තට ගන්න නැත්නම් එයාට මේ ප්‍රඥාව ඇති කරන්න. එයා ප්‍රඥාව කියලා හිතාන තියන්නේ අම්මෝ ෂට ප්‍රඥාව. ඒකත් මම හිතනවා මෙතෙන්දී කියන එක වටනොයි කියලා. දිට්ඨිය අවිද්‍යාව කියන එක තියෙනවනේ. මිච්ඡා දිට්ඨි. මිච්ඡා දිට්ඨි අවිද්‍යාව කියන දෙකම එකට යොදානවා. විද්‍යාව සහ ඥානය කියනවා එක වගේ. අවිද්‍යාව, විද්‍යාවේ නැතිකම, දිට්ඨි මිච්ඡා දිට්ඨි. මේ මිච්ඡා දිට්ඨි જાති දෙකක් තියෙනවා අපපටිපත්‍ය අවිජ්ජා සහ මිච්ඡා පටිපත්‍ය අවිජ්ජා කියලා. දන්නේ නැතිකම තියෙනවා. බුදු කෙනෙක් මෙහෙම පහළ වෙනවා උන්වහන්සේ මෙන්න මෙහෙමයි බණ කියන්නේ මේකයි කියලා ඇත්තටම දන්නේ අපිට බුද්ධඝම පිළිබඳ PhD තිබුණත් මොනවා තිබුණත් මේ බුදුහාමුදුර කරන දේ දන්නේ නැති වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. දෙක වැරද්දක් හරිය කියලා හිතා ගන්න. ඊට පස්සේ ඒක කවදාකවත් මකන්න බෑ. දන්නේ නැති දේ නම් කියලා දීලා හදන්න පුළුවන්. අර වැරදි එකක් මිච්ඡා ප්‍රතිපත්ති අවිජ්ජාවත් යානේ ඉන්නවනම් හරිච්ච වතුර පිරිච්ච කලයකට ආය වතුර දාන්න හදනවා වගේ. නැත්නම් මුණින් නිවිච්ච කලයකට වතුර දාන්න හදනවා වගේ අපිට කාටවත් උදව් කරන්න බැරි අපි මොකද්දෝ වැරදි එකක් හරිය කියලා හිතාගෙන ඉන්න නිසා අපේ විවෘතකමක් නැහැ. ඒ නිසා මේ ප්‍රඥාව ඇති වෙන්න අපි ළඟ අහිංසකම එන්න ඕන. අපිට කල්යාණ මිත්‍යාගේ ලැබෙන දායාදේ ගන්නේ පුංචි දරුවෙක් වගේ වෙන්න ඒ පුංචි දරුවාගේ වුණාට ප්‍රඥාව සම්පූර්ණ වෙන්නේ ඊට පස්සේ සද්ධා විරිය සති සමාධිය වලින් එනකොට යාට තේරෙන පටන් ගන්නවා අපිට කිසිම ප්‍රඥාවක් පිටින් ඕනේ මනුස්සකම කියලා කියන ප්‍රඥාව. ප්‍රඥාව නැති වෙන අමනුස්ස වැඩ කරපු නිසා අපි ළඟ දැන් ප්‍රඥාව පොඩ්ඩක් කොන් වෙලා තියෙනවා. කෝල වෙලා තියෙනවා. මුකුලිත වෙලා තියෙනවා. ආයසරයක් මනුස්සකමට එන්න දෙන්න පටන් ගන්නවා. එතකොට ඉබේම මේ පහාන ප්‍රඥාව කියන එක තේරෙනවා. පහාන ප්‍රඥාව ආවනම් දෙන එක විතරයි කරන්න පුළුවන්. මොනම විදියකින්වත් ලැබෙන්නේ. හැබැයි ලැබීම සිද්ධ වෙනවා. එතකොට කර්මය සහ කර්මඵලය අනුව ඕන තරම් දේවල් ලැබෙනවා. ඒකේ මොනම ඔය ආර්ථික න්‍යාය අවශ්‍ය කරන්නේත් නැහැ. දේශපාලනවාදී අවශ්‍ය කරන්නේත් නැහැ. සමාජ තලයක් අවශ්‍ය කරන්නේත් නැහැ. Taman දෙනකොට ලැබෙන හැටි තේරුම් ගන්න. ඉතින් ඒක තේරෙනකන් අපි ආර්ථික විශේෂඥ හොයන්න යනවා. අපි නීතිඥ හොයන්න බැංකුවලින් කතා කරන්න හදනවා. අර විශේෂඥා මේ විශේෂඥා ඔය එකම පෙරේතෙක්වත් අපේ සුභ සිද්ධියට වැඩ කරනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔය අපිපත් කරන නියෝජිතෝ එක්කෙනෙක්වත් මේ මම ගාන ගෙවල බලාපොරොත්තු වෙන මමයාගේ සුභ සිද්ධියට උන්දලා උන්දලාගේ සුභ සිද්ධියවත් දන්නේ නැහැ. උන්දලා උන්දලාගේ සුභ සිද්ධියවත් දන්නේ නැහැ. එහෙව් කෙනෙක් අපිට කොහොම උදව් කරන්නද? නමුත් බුදුරජාණන් වහන්සේ කිව්වේ දිව්‍යයන් සහිත පරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම දාන්නවා මම දෙනවා. එහෙම කියන්න පුළුවන් කෙනෙක් ඇත්තේ නැහැ. ඒ නිසා අපිට ඒ ප්‍රඥාව ගන්න බෑ. එහෙම නැත්නම් මේ අපි කියන සාරුඤ්‍යතා ඥානය ගන්න බෑ. ඒක අවශ්‍යත් නැහැ. නමුත් අපි මේ දැනට ඥානය කියලා අල්ලගෙන ඉන්න දේම තමයි අපිට සම්‍යක් ඥානය පහළ වීමට ඇති බාධාව. ඒක නිසා හිතන්න බුදුජානක මේ සම්‍යක් ඥානය පහළ වීම සඳහා එවන තමයි පඤ්චේන්ද්‍රිය පහළ වීම සඳහා ඇයි අපිට අරණ්‍යයට යන්න කියන්නේ කියලා? ඇයි අපිට ගහක් මුලට යන්න කියන්නේ කියලා? ඇයි අපිට ශූන්‍යකාරයට යන්න කියන්නේ කියලා? ඇයි කියන්නේ නැත්තේ විශ්වවිද්‍යාලයේ ඔඩිටෝරියම් එකට මම පෙන්න එන්නකෝ මම පෙන්නන්නම් කියලා? නැත්නම් ග්‍රහලෝකගාරට එන්නකෝ පෙන්නන්නම් කියලා? ඒව තන්නේ කරම රැවටීම සඳහා මත් කිරීම සඳහා කරන දෙයක් නේද බුදුන්ස කියන ස්වභාවික තැනකට ඵලයක්. සුභාගතන්ට යන්න මොකද්ද කරන්න ඕනේ? අතාරින්න ඕනේ. తాවකාලිකව හරි ස්ථිරව හරි අතාරින්න. ඒක අමාරුයි. අමාරුයි දැන් හෙට වෙනකම් බලන්න ඉන්නේ දැන්. අර ඉරියත් එක්ක අල්ලලා වැඩේ දෙන්න ගෙදර යන්න බලාගෙන මදයි දැන් දවස් හතරක් පහක් හිටියා ඒක ලොකු දෙයක් දැන් ආපහු යන ගමනේ නැම්මේ ඉන්නේ ඒ නිසා අරණ්‍යගත වීම කියන මේ සද්ධාවෙන් මේ කරන දේ කරන්නවත් ලේසි නෑ. ඊගැන් ගිහිල්ලා මේ ස්වභාවික ගහක් මුඩ වාඩි වෙනවයි කියන එක අපි කොච්චරක් විශ්ව ශක්තියක් එක්ක සම්බන්ධ වෙනවද? මේ හදාගත්ත මේ કૃතිම දේවල් අතර ගියාට පස්සේ ඔළුව ක්‍රේල් වෙනවා. කොණ්ඩේ නෙමෙයි. අංජබජල් වෙනවා. මොකද මේවා හදලා තියෙන්නේ කාමෙට පමණයි. ගෘහ නිර්මාණ ශිල්ප සියල්ලම හදලා තියෙන්නේ හැංගිලා කාමීත්‍යාචාරය කරන. වෙන්න මොකටවත් නෙමෙයි. පස්සේ තමයි ඒක මේ නම්බුකාරකම් දෙන්නයි අරම්මනම් කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සයාට බයලජ්ජා පහළ වුණාට පස්සේ හැංගිලා කාමේ කරන්න තමයි ගල්ලෙන් හොයාගත්තේ. ඒක තමයි මේ ඒක හොඳට පේනවනේ කාමක භෝගී ලොකු ලොකු ඉවල් හදනවා. බැරි යෝන් ඉතින් පොල්ලතු පෙලක් කටවන ඒක අතර වෙලා වැඩි කරගන්න. ගහක් පොළට ගියාට පස්සේ නිකන් හිතන්නේ ඒ ස්වභාවික පරිසරයට යන්න අපි ওই තියෙන ගෘහ නිර්මාණ ශිල්ප ඔක්කොම පැත්තකට දාන්න එපා. ඒකත් පරිත්‍යාගය. ශූන්‍යagaraකට ගිහිල්ලා එහෙනම් අපි වගේ භාවනා කරන පිරිසක් විතරක් කියන තැනට ගියාට පස්සේ තම විශාල පරිත්‍යාගයක් මොකද ගෙදර මිනිස්සු කියන උඹලට පිස්සුද මේ රැයට කාලා බුදියන් හිටපල්ලෝ ගෙදර මේ මොනවටයි මේ ගැලේට රින්ගන්නේ මොකටද මේ භාවනා මැදයන්ට යන්නේ කියලා කොහොමද ගෙදර කට්ටිය වයින්නවනේ දැන් හෙට ගියාම කොහොමද බැනුම් ගන්න වෙන්නේ ආයේ දෙකක් නැහැ මිමිසුන්ට පිස්සු දප්පා මේ හොඳට කණ්ඩ බොන්න දැන් මේ ගෙවල් වල තියෙද්දි ඒ කවුරු හරි දෙලක් දීලා පැදුරක බුදියාන කවුරු හරි දීපු තම්බල දෙයක් කාලා රැයටත් නැතුව හොම්බෙන් ගිහිල්ලා ඕන් එනවා ගෙදර හම්බ කරගෙන ඉන්නේ මොනවද අපි කියනවා අපිට ප්‍රඥාවක් හම්බුණා ගහනුන් ගියතෝට අන්තට්ටු දෙකක් විතර නැත්තේකෝ කියලා අපි ඉන්න සමාජයේ තරම්ම සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ බෞද්ධ රාජ්‍යයක් තියෙනවා මේක ධර්මද්වීපේ එහුව එකේ මේ අරණ්‍යයකට ගියයි කිව්වත් ඇති. රුක්ක මූල වුණත් ඇති. ශූන්‍යාගාරයේ අබිරමණය කෙරුවත් නිවන වගේ. ඒක අපි අගේ කරනවාද බලන්න ඔය අවුරුදු දවස් හිටපු දවස් හතරෙම අපි කොච්චරක් එක අගේ කරාද කියලා බලන්න. අපේ හිත කොච්චරක් අරන්නේ නැති තැන් වල හැසිරෙනවද කියලා බලන්න. අපේ හිත කොච්චරක් මේ යෝගාවචරෝ පැත්තක තියේදී නෑදේව හැතිරනවද අනු හසුරනවද කියලා බලන්න. අපේ හිත කොච්චරද මෙතන තියේදී අතීතනාගතේ හසුරනවද කියලා බලන්න. ඉතින් මේකද සුභසිද්ධිය කියන්නේ. මේක කාගේ න්‍යාය පත්‍රයේද? ඉතින් මේ න්‍යාය පත්‍රයේ දැන ගැනීම ඥානයක්ද නැද්ද කියලා ඇහුවොත් හරි හරි අප සීරු ප්‍රශ්නකට ලක් වෙනවා. මේ මම මේ කොච්චර සුභසිද්ධියක් බලන අරණ්‍යගත වෙලා රුක්කමූලගත වෙලා ශූන්‍යාකාරගත වෙලා වර්තමාන හිතේ තියාගෙන හිටපන් සතිපත්ත්‍යයන් ඉන්ද්‍රිය ධර්ම වඩපන් විශේෂ භාගයේ ධර්ම වඩපන් කිව්වට හිත පැදුරටත් නොකියයි. අතීත නනගතේ අනේක වෙන කට්ටිය ගැන හිතන එක වෙන තැන් ගැන හිතන එක දන්න එක හොඳද නොදන්න එක හොඳද කිව්වොත් සදාචාරවාදියා කියන නොදන්න එක හොඳයි. ඕක දැන ගැනීම සෞත්තු වැඩක්. පෞද්ගලිකත්වයට ඇඟිලි ගැහීමක්. මානසික අසහනයක්. මොම සරුවචනසිකන දැක්කොත් විතරක් පිළියමක් තියෙයි. ඒ නිසා ඔබ බරපතලකම දැනගනින් ගත කරන හැම චිත්තක්ෂණයකම සංසාරයක් උපයනවා. මේ වගේ තැනක ඉඳලා යන්තම් හරි මේ වතුරෙන් ගොඩ වෙලා මේ වතුරේ ඉනකොට දඟල දඟලා ඉන්න ඕන ගතියත් මේ ගොඩ වුච්චාම තියෙන ගොඩ බිමේ විවේකයක් දන්න කෙනෙකුට නම් වතුරේ ඉන්නකන් දඟලන බව තේරෙයි. එහෙමත් නැති කෙනෙකුට එහෙමත් සාමාන්‍ය සංසන්දනාත්මක ප්‍රඥාවක්වත් නැති කෙනෙකුට ඒ කෙනෙකුට කවදාකවත් අරගෙන නරාවලක් බව අසුචියක් බව අසුචි ඉන පණුව වගේ බව තේරෙන්නේ නැහැ. ඉතින් හුඟ දෙනෙක් හිතනවා ඒක තේරෙන්නේ නැතුව හැමින් එක හොඳයි. මෙහෙම තේරුම් ගත්තට පස්සේ එන වෙහෙසට වැඩිය කියලා. ඒක ඒක හොඳටම මට තේරෙනවා අවුරුදු 26 27 30 හය විතර කාලේ මේ පැවිදි වෙන්න ඕන කියන හැඟීමෙන් මේ සමාජයේ හැසිරෙනකොට ඒගොල්ලෝ කොච්චර මාව වළක්වන්න හදනවද කියලා. ඉතින් ඇයි මේ පරිසරයෙන් වෙන් වෙන්න හදන්නේ මේ අපිත් එක්ක ඉමුකෝ. මොකද්ද ප්‍රශ්නේ? එයා කියනවා ඕනේ තියන් ප්‍රශ්නයක් කියන්නේ මම හදලා දෙන්නම්. ඇයි ඕක හිතන්න එපා යන්න හිතන්න එපා මොකටේ? වාවේ කො මානසික අසහනයක් තියෙනවා. එතන මොකක් හරි අඩුවක් තියෙනවා කියලා හරියට අනුකම්පාවෙන් හොයලා දෙන්න හදන මොකද ඒගොල්ලෝ කැමති නෑ. ඒගොල්ලෝ යන ක්‍රමෙන් පිටතට විප්ලවීය පැත්තකට වෙන දෙයක් හිතනවට කැමති නෑ. මේ අම්මා තාත්තා අප්පච්චි ගැන මම මේ කියන්නේ. මට උගන්වපු ගුරුවරු ගැන මම මේ කියන්නේ. හරිම ෂෝක් මිනිස්සු. බොහොම කරුණාවේ මෛත්‍රියයි. නමුත් පාර හොයාගෙන යන මිනිහටත් දෙන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ට පේන්නේ ලොකු අභියෝගයක් වගේ. මොකද ඒගොල්ලෝ ගෙනා પરම්පරාවේ කුල චාරිත්‍රවල මෙහෙම නැහැ. රැස් කිරීම විතරයි තිබුණේ. මේ රැස් කිරීම අතහරින්න හදනකොට පරිච්ඡාගේ ඥාන තීරණ පරිඥා පරිච්ඡාගේ ඥානං කියන එක කොච්චරක් හරස් කැපිලා තියෙනවද කියලා. ඒක නිසා භාවනා කරනකොට අපි මේ මං කියපු දේවල් වල්පල් වගේ හිතෙනවනම් භවනා කරනකොට මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? යම් වෙලාවක අරමුණේ සතිය පිහිටියා නම් ඒ අරමුණේ අරමුණු රස විඳ ගන්න. සටහන බලන්න. ආකාරය බලන්න. ස්වභාව ලක්ෂණය බලන්න, ගතිය බලන්න, භාවය බලන්න, ස්වභාවය බලන්න. ඒක නොබල හිටියොත් ක්ෂණ සම්පත්තිය පැන්නා. කනෝ වේමා උපච්චගාහෝ ලැබිච්ච ක්ෂණ සම්පත්තියේ මාව නොයික්මවාවා. මෙන්න මේකට කියනවා පරිවිච්ඡති පරිචරති පරිවීමසං ආපජ්ජති. අමාරුවෙන් යම් වෙලාවක ආස්වාදේ හිත ගියා නම් මුළු රචනෙම ලියන්නේ ඒක ගැන. පිට ගිය දේවල් ගැන හෝ යන්න ඉස්සලා ගැන කියන නරිය බල්ලයි කතාව පැත්තක තියලා. කවදා හෝ ඒක හොයන්න ඒක යොමු කරන්න බලන්න ඉදා ඉඳලා භාවනා පුදුමාකාර දියුණුවක් ඇති වෙනවා. තමන් මේ විතක්කේ යෙදිච්ච අරමුණ විමසුන්න ඕන යොදන එක. විචාර බුද්ධිය යොදන එක. විමන්තාව පරිචරති පරි විචරති පරිවීමසං ආපජ්ජති කියලා අමාරුවේ මුදුන්පත් කරගත්ත ආරමුණ. දැන් වාඩි වුණාට පස්සේ ඇවිල්ලා මේ වාඩි වෙච්ච බව දන්නවනම් කොහොමද දැනෙන්නේ? කොහොමද හිටගෙන නෙවෙයි කියලා දන්නේ කියලා අන්නේ කරුණ ටික ඉදිරිපත් කරන තරමට යෝගාවචරයා මේ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රඥාව කියන්නේ අස්පන අපිට දෙයක් ප්‍රත්‍යක්ෂයක්. ඒකත් හෙලි කරන්න බැරි නම් වැඩක් නැහැ. හෙලි කරන්න බැරුව තිබුණ ප්‍රඥාවෙන් වැඩක් නැහැ. ඒකට කියනවා උසාවියේ සාධාරණයේ ඉෂ්ට වුණත් ස්වභාවික සාධාරණයේ ඉෂ්ට උසාවියේ ඉන්න මිනිසුන් දෙක වැටුනේ නැත්තම් වැඩක් නැහැ. නඩුකාරයට වැටුණාට නීති පොත දන්න මිනිහට වැටුණාට වැඩක් නැහැ. උසාවියට වැටෙනවා. හොඳ වෙලා වැඩක් නැහැ. හොඳ බා පේන්න තියෙනවා. ඒ වගේ මේකයි ඥානීය කියලා අපිට වැටුණාට වැඩක් නැහැ. ඒක හෙලි කරගැනීමේ ශක්තිය නැත්තම් ඒකට කියන්න තියෙන්නේ බුදු කෙනෙක් සහ පසේ බුදු රහතන් වහන්සේ නමක් අතර වෙනස. බුදුරජාණන් වහන්සේට වෙන දේ හේලි කරන්න පුළුවන් කෙනෙක් නිවන් දක්කන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේත් ඒ හා සමාන ඥානයක් තියෙනවා කියන්න බෑ. පසේ බුදුරජාණන් වහන්සේගේ ලෝක සාසන සේවාවක් වෙන්නේ නැහැ. ගොළු බුද්දයි කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ. බුදු වෙලා ඉන්නෝ ගොළු. හීනේ ගොළුවේ දකපු හීනයක් වගේ. කොච්චර භාවනා කරන්න ගියත් ඒ දැකපු දේ ප්‍රඥාව වැටහිච්ච දේ අරමුණු රසය සටහන ආකාරයේ ඒක හෙලි කර ගන්න බැරි නම් අන අන්දේකට මණික් ගලක් හැප්පුණා වගේ. ඉතින් අපි උපරිම උත්සාහය කරන්න ඕනේ මේ හෙලි කරගන්න බැරිකම තමයි කෙලෙසේ. හෙලි කරගන්න බැරි එක තමයි මාරේ අපට දාන ආවාරේ. දුමානේ. අපි මේක කපන්න. කපලත් පුළුවන් ටික හෙලි කරන්න ගියොත් අහගෙන ඉන්න එක්කනට පුළුවන් මේක පිරිසුදු කරලා දෙන්න ඒ පිරිසුදු කරන්න Taman නිහතමානී වෙන්න ඒ නිහතමානීකම සද්ධාවත් එක්ක බැඳෙනවා. නමුත් සද්ධාවෙම විතරක් මේක වෙන්නේ ප්‍රඥාවත් ඇති වෙන නිසා යෝගාවචරයා යම් දවසක මේ මෙතෙක්කල් පරිබාහිර හොයපු දේවල් පැත්තක තිබෙදී ඇතුළත හොයන්න ඕනේ මේ අස්පනා පිට වෙන දේ හොයන්න ඕනේ කියන එක දැනගන්න මේ වස් කාලේ බොහෝ වටින එකක්. බද්දවග්ගී කුමාරයන්ට සරුවචාන්සේ ඕක තමයි කියපු බණ. තමන්ගෙන් කාපු වෛශ්‍යාව රත්තරන් බට්ටියක අරගෙන පැනලා ගියාම ඒ කට්ටිය රට වටේ ඇවිද්දා. එක්ක මේ ගෑණි අල්ල ගන්නව නැත්නම් රත්තරන් බට්ටිය ගන්නව. ඉතින් බුදුරජාණන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා අවසරයි ස්වාමීන් මේ පැත්තෙන් කාන්තාවක් යනවා දැක්කද? ඊට පස්සේ බුදුරජාණන්සේ කිව්වා මේ අනුන් කාන්තාවන් හොයන එකද හොඳ වැඩේ නැත්නම් තමන් ගැන හොයන එකද කියලා. දැන් බුදුරජාණන්සේ දීපු ලනුව ගිලගෙන ඉන්න බෑ කට්ටියට. ඒක කොහොමද නොකිය බෑනේ නම් තමන් ගැන හොයන එක තමයි කියලා. පොඩ වාඩි වෙන්න කිව්වා. වාඩි වෙන්න කියලා කිව්වා. ඔය රත්තරබඩුසන වෛශ්‍යාවක් පිටිපස්ස වෙනවට වැඩිය තමන්ගේ වැට්ටික හොයන්න කියලා. ඊට පස්සේ තමයි ඔය කටින පිංකම් ඔය දෙල්ලන් ඔක්කොම එන්න පටන් ගත්තේ තමන් ගැන හොයන වෙලාව. ඒක නිසා gedara ගියයි කියලා කියන්නේම ගිහිගේ කියන්නේම නන්නත්තර කරන දෙයක්. හැම වෙලාවෙම හිත අතීතයට අනාගතයට යොදනවා. ඒක ප්‍රඥාවක් නෑ. හැම වෙලාවෙම හිත අතන මෙතන ගැන හිතනවා. මෙතන නෑ අතන ගැන හිතනවා. ප්‍රඥාවක් නෑ. අරය ගැන හිතනවා මෙයා ගැන හිතනවා ප්‍රඥාවක් නැහැ. හැබැයි මම කියනවා බුදුජානනාංශයේ පාඩයක් උද්දෘත කරලා යම් වෙලාවක ආස්වාසේ මෙහෙමයි කියලා අස්පනා පිට ಪರಿචරිත පරිවිචරති පරිවිමන්තං ආපච්චිති කියපු ගමන් එයා තව කෙනෙක් එක්ක සසඳනවා. ඉති අජත්තං වා කායේ කායानुපසීවිති බහිද්ධාවා කායේ කායानुපසීවිති ඒක නිසා බාහිර ලෝකයේත් එක සංසන්දනය, අනුමාන ඥානය, ණය විපස්සන අවශ්‍යයි. ඒක පොඩි වෙනසයි තියෙන. ඉස්සෙල්ලා තමන්ගේකෙන් පටන්ගෙනයි ඉති අජත්තං ආකායේ කායන පස්සේ වෙලයි බහිද්දා යන්නේ. gedara ගියාට පස්සේ අපි බහිද්දා වලින් පටන් ගන්නවා කවදාකවත් අජත්තේ බලන්නෙම නැහැ. ඒ වෙනුවට නිවුස් බලනවා. ඒ වෙනුවට පත්තරී කියවනවා. ඒ වෙනුවට නවකතා ටිකක් ගැන තියාගෙන ඉන්නවා. බල බලා ඉන්නවා. ඉතින් ඒ නිසා අපිට අර තමන් පිළිබඳ දැනුම නැහැ. එනිසා මේ බුදුරජාන් වහන්සේ මේ ලෝකයේ තිබුණ බාහිරාවර්ති දැනුම ඒ උපමානමයි. ඒ උපක් අධ්‍යාපන උපක්‍රමයි පාවිච්චි කරන්නේ. ටීචින් ටෙක්නික් ඒකමයි. මේක ඇතුළට හරෝපේක විතරයි වෙනස. ඒක නිසා මේ විපස්සනා කියන වචනේ ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. ඇතුළට හරවනවා. නැත්තම් අපි ළඟ තියෙන දැනුම ඔක්කොම බාහිරාවර්ති. උපක්‍රමය ඒකමයි. එනිසා යොගත් අයට කියලා දෙන්න පුළුවන්. ඔයගොල්ලෝ යොදන ඒ පරිවීමන් තාම ඇතුළට යොදවන්න අඩු ගන්න 50 50. ඇතුළත පිළිබඳ අවබෝධ කරන්න යන්න ඒක ලෝකයක් ආදාවත් අගය කරන්නේ. අගය කරන්නේ නැති එක ලාභ සත්කාට සම්මාන සිලෝක ලැබෙන්න නමුත් සරුවත් චනසේ තනි අලියා වගේ. සිංහෙක් වගේ ඉඳගෙන කියනවා ඔච්චරයි Tamanට චිත්තසුව පිණිස පවතී. ඕක දන්නේ නැතුව මැරෙන්න ගියොත් තිරිසං කියලා තමයි කියන්නේ. මුර්ගයි කියලා කියනවා. ඒ නිසා මේක කරන්න ගියාට ඒකට පටන් ගන්නකොටම ඒකේ ආනිසංස වැටෙන්නේ නැති නිසායි ඒ සතර සතිපට්ඨාන සතර සම්මප්පදන් වීර්ය සතර ඊර්ධිපාද බලල ඉන්ද්‍රිය ධර්ම වලට යන්නේ එතෙන්දි තමයි විශේෂ භාගිය වෙන්නේ. එතෙන් තමයි ಗುಣ විශේෂය තේරෙන පටන් ගන්න. මම මේ යන ගමනේ මෙච්චරක් හැතැම්ම කළු පහු කරගෙන තියෙනවා. මම මේ ටික කරගත්තයි කියලා ඉතින් හිතන්න කොච්චර කොච්චරක් පෙරකල පිං තියෙන්න ඕනද පතිරූප දේශ වාතයක් වෙන්න ඕන සත්පුරුෂ සංසේවනයක් තියෙන්න ඕනේද මේ විශේෂ භාගීය ධර්ම දක්වා එනකන් කිසිම පළප්‍රෝජනයක් දකින්න නැතුව මේ භාවනා දිකට කරගෙන යන්නේ. ඒ තන්නේ කර පොට්ට chance එකක් මෙතන තියෙනවා. කාටවත් කියන්න බෑ එන්න එන්න ආපු ගමන් මෙන්න මේ ප්‍රතිඵල ලැබෙයි කියලා. එimhe කිව්වනම් මේ වැඩේ හරියන්නේ. ඒක හරි ගැඹුරුයි මේක. ඒ තරම්ම හරි ගූඪ ගතියක් තියෙනවා මේකේ. ඒ වගේම ආධ්‍යාත්මික ගතියක් තියෙනවා. මේකේ තියෙන ආගමික ගතියක්. ඒ නිසා කවුරු හරි ඒකට ආයෝජනය කරන්න ලෑස්ති වෙන්න ඕන. ඒ ආයෝජනය කරවන්න නම් යන්න එපා කාටවත්. මම බැගෑපත් වෙලා ඉල්ලා හිටනවා. භාවනා නොකරන අය භාවනා කරවන්න පටන් ගන්න යන්න එපා. ඒක හරි භයානක වැඩක්. මෝරච්ච ඥානයේ තියෙන කෙනාට විතරයි මේක දෙන්න පුළුවන්. යේසුස් වහන්සේ කියලා තිනවා ඌරන් ඌරන් ඉදිරි පිට මුතු දාන්න එපයි කියලා. ඌරා හොයන්නේ කොච්චරක් හණ්ඩායි. ඒක නිසා මුතු දාපු ගම ඌ හිතනවා මේ පණු බිත්තර කියලා. කාපු ගම කට්ටස් ගාලා දත හැපෙනවනේ. අර දාපු මිනිහට ගහනවා. ඌරන් ඉදිරියට මුතු දාන්න. ඒ නිසා මේ වටිනා ධර්ම අමණයන් ඉදිරියට අසත්‍ය අමස අපනසිකාර තියන අය පිටිබඳව නිකන් බොරුවට කියපන්න යන්න එපා. කියපන්න ගියොත් ඒක ධර්ම අගෞරවයට වැටෙනවා. අපි සාමාන්‍ය සාමාන්‍ය කෙනෙක් පුරුදු කරනකොටත් මෙන්න මේ මේ කට්ටියට බණ කියන්න එපයි කියලා බුදුහාමුදුරු කියලා දීලා තියෙනවා. කිව්වොත් අහන කෙනාට නෙමෙයි ආපත්‍ය සිද්ධ වෙන්නේ කියන කෙනා. එනිසා ඒකටම සැදී පැහැදී ඉන්න කෙනා එනවනම් එයාට ආදරෙන් ඒක සපෙලා දෙන්න ඕන. ඒකේ යා සැදී පැහැදෙන ගතියට තමයි සක්කච්ඡාකාරීකම කියලා කියන්නේ. ආදර ගෞරවයෙන් නැමී සිට ඉන්න ඕන. සක්කච්ඡාකාරී නැති වෙලාවේදී ධර්මයේ දේශනා කරන්න ගියොත් සාරිපුත්‍ර සාංශර්මත් දොස් කියලා තියෙනවා ඒ ලාවක සර්වචනාන්. දෝෂයක් කියන්න බෑ ඉතින් ඒ කරුණුවෙනිල්ලක් දවසක් සරුවේ සාරිපුත්‍ර සාංශේ ගහක් මුල වාඩි වෙලා වනගතව ඉන්න වෙලාවක වැද්දෙක් මේ දුන්නෙන් විදලා ඊ මේ මේ මුවෙකුට මුර්ගෙකුට එදු සතපයි වැද්ද හරිය දක්ෂයි මේ ලේ පාර දිගේ සහ කුර පාර දිගේ එලවන්න. ඉතින් එලවගෙන යනකොට මෙයා අන්දමන්ද වෙනවා. අන්දමන්ද වෙනකොට දකින්න සාරිපුත්තු සාංශේ ගහක් මුල වාඩිලා මෙයා දන්නේ මේ කවුද කියලා කිලහනවා මේ අවසරයි මේ හරිය මේ සත්‍යෙක් එහෙම යනවා දැක්කද කියලා. සර්පෙක් මේ මේ මුයික් එහෙම නැත්නම් මුර්ගෙක් ඒතර සාරිපුත්තු සාංශ කියනවා පාසක මහත්තයා උඹ පොඩ වාඩි වෙන්නකෝ. මේ ඔය මුවා ගැන හොයනවට වැඩිය හොඳයි Taman ගැන හොයනවා කියනකොට සරුවචාන්සේ දැනගන්නවා තව ටිකක් ගියොත් මේ වැද්ද මෙයාව මරන තරමට තරහ යනවා. උගේ රස තියෙන්නේ අර මේ මේ මුර්ගයාගේ බනහන අවස්ථාවක නෙවෙයි. ඒතර සරෝජන්සේ ඈත ඉඳලා කියනවා සාරිපුත්ත ওই මස්සද්දට යන්න අරපන්. බණ කියන්න එපා. කිව්වට කලේනම මුණින් ඔබ වෙලා වතුරක් කරනවා වගේ. අද රේඩියෝ එකේ ඇහෙන බණ ඇහෙනවද? ඔක්කොම කලමුණින් නමලා තියෙන වෙලාවක වක් කරනවා දෝරේ වක් කරනවා. ටෙලිවිෂන් එකෙත් වක් කරනවා. බුදු දන්න පත්‍රයේ අනිකුත් බෞද්ධ පත්‍රවලත් මම දන්නේ මෙහෙම වැක්කෙන යුගයක් ලොකු සාන්ති කියලා තිබුණා මානව ඉතිහාසෙම තිබුණේ නැහැ කියලා. ඒ රටට මොකද වෙන්නේ බලන්නකෝ. මෙච්චර මේ දේවල් තියේදී රට මේ නරක වෙන තාල දිහා බලනකොට ගල්දුවේ පණ්ඩිත සාංශ කිව්වා මේ බණ වාගේ මොනවදෝ කට්ටිය කියනවායි කියලා. බණ කියනවනම් විශේෂ භාගියයි. ඒකේ ಗುಣ විශේෂයක් ඇති කරනවා. එහෙම නැහනේ ඉතින් එහෙමනම් මතක තියානින්න එකට දෙන කඩේ ලැබනවා නම් අනික් කට්ටියට ඇහෙන්න සැලසුවට ප්‍රශ්නයක් නැහැ. අර බන අහන එක නා ගැන බලලා. එහෙම නැති කට්ටියට මේ වගේ බන කියන්න යන්නේ නැති එක ලොකු ස්වාමීන් වහන්සේ අපට කියලා තිබුණා. මේ අච්චු ගහන බන පොතක්වත් දන්නේ නැති කෙනෙකු අතර දෙන්න එපයි කියලා. ඇවිල්ලා ඉල්ලුවොත් ගෞරවේ ඒකට කියන්න මේකේ තියෙන මේ කමට හම්බන කවුරු හරි ආදරයෙන් අච්චු ගහන්න වියදම් කරව මුදලක් මේක ගෙනියලා නරක තැනක තිබ්බොත් මේ පොත ගෙනියෑම නිසා අකුසල කර්ම රැස් කරනවා. මේ බණ නිසා අකුසල කර්ම රැස් කරනවා. දුන්නොත් මමයි වැරදිකාරය වෙන්නේ. මම දෙන්නේ මට හොඳට මතකයි මම අර ගියෙක් වශයෙන් ඉස්සරම ආපු වෙලාවේ මයි අතර දුන්නා සත්‍යවිශේෂා විදර්ශනා ඥාන කියන පොත මට නිකන් සන්නස්පත්තරයක් දෙනවා වගේ තේරුනේ මම ගිහියා අමු ගිහියා ලොකු සංසාතින් ඇවිල්ලා මට පොත දුන්නා. දෙනකොට මට තේරුණා මේ මේක හරියට මේ රජ තනතුරක් දෙනවා වගේ. ඒ වගේ පුරුමේ පණ්ඩිතාංශය දවසක් මට කතා කරලා මට එච්චර බුරුම තේරෙන්නේ නැහැ. උඹ දැන් එක එකනට කියලා දෙන්නත් පටන් ගත්තද කියලා වගේ හයියෙන් පටන් අරගත්තා. ඊට පස්සේ මං කිව්වා සංස මෙහෙමයි මං දන්නවා. අහගෙන ආවොත් මං දන්න හරිය කියනවා. හ්ම්. කීලෙවල ආසනෙන් නැගිටලා ඒ කර්මස්ථානාචාරණගේ අත්පොත කියන එක අරගෙන ඉදිරියට ආවා. අපි සාමාන්‍ය මෙහෙම අත දිගෑලා දෙන එකනේ ගුරුන්නාන්තේ කරන්නේ. ඒතර මයි ළඟ අග්ගඥා හමුදුර කිව්වා නැගිටින්න නැගිටින්න නැගිටින්න කිව්වා. ඊට පස්සේ අතර දීලා කිව්වා මම මේ කරන පූජාවෙන් මේ සබ්බ දුක්ඛ නිසරණ නිවන අවබෝධ පිණිස හේතු ආසනාව වේවා කියලා උන්වහන්සේලීම පොත මගේ අතර ගෙනත් තියෙනකොට අග්ගඥා කිව්වා ඔය තමයි සලකන සැලකිල්ල. ඒක දෙන්නේ සුදුස්සට විතරයි. නුසුසිකනපත් කරන්න යන්න එපා. ඒක නිසා මේ ප්‍රඥාව බුදුඥානසේ වෙන ප්‍රඥාව ඒක හරියට මේ පඤ්ඤා ඉන්ද්‍රිය මට්ටමේ අනෙවිට වැඩි ගැඹුරු මට්ටමින් තමයි කියන්නේ. මේ ලෝකේ තියෙනා වූ සියලු සත්වයින්ගේ පාද අඩි ඇත් අඩිය උඩ දාන්න පුළුවන් කියන ඇත් අඩිය ඇතුලේ ඕනම සතෙක්ගේ අඩියක් දාන්න පුළුවන්. ඇතාගේ අඩිය තමයි මේ හත්තිපදෝපම සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේ මේ බුදුහාමුදුර දෙන ප්‍රඥාව තුල සියල්ලම ඒක රාශි වෙනවර ඒක රස වෙනවා වගේ. ඒ සමவாயයකට වැටෙනවා වගේ. මේක නැත්තම් ප්‍රඥා ඉන්ද්‍රිය නැත්තම් කද්දාව සද්දේන්ද්‍රිය පරිණාමයට යන්නේ විරීන්ද්‍රිය පරිණාමයට යන්නේ සති ඉන්ද්‍රිය පරිණාමයට යන්නේ සමාධි ඉන්ද්‍රිය පරිණාමයට යන්නේ ඒ නිසා මේ පරිණාමයටපත් වෙච්ච දියුණු වෙච්ච මේ පඤ්ඤේන්ද්‍රිය තමයි අර සියල්ලම උපමට්ටම් කරන්නේ. අර ඔක්කොම තෙද ගන්නවන්නේ. ඒක නිසා මේ බුද්ධ ශාසනය කැනිමණ්ඩලක් නැත්නම් කුරුපාසහිත ගයක් නම් මුදුන් කුරුපාව වගේ තමයි කියනවා ප්‍රඥාව. ඒ නිසා අපි මේ සියල්ල කැප කරලා මේ කරන්න හදන්නේ. අපි මෙතෙක් කරපු ඔක්කොම පින් තීපත් කරලා ඔක්කොම පාරමිතා ශක්ති පතිරූපදේශ වාසයේ කල්යාණ සත්පුරුෂ සංසේවනයේ අපේ තීල සමාධි ප්‍රඥා යොදලා ඒ කුරුපාවේ මැද මේ මුදුන් කුරුපාව ගහ ගන්නා වගේ කල්පනා කරගන්න ඒක එක දශම ස්ථානකින් හරි ගමන්නේ අබමල් රේණුක තරමින් හරි ගමන අබ පියල්ලක තරමින් හමන්න වැඩෙන්න පටන් ගත්තා නම් මේ වැඩෙන්නේ අවුරුදු 2500ක් 2600ක් පරණ තාසනයක. ඒ නිසා අපි මේක සඳහා යම් කැපකිරීමක් කරාද ඒක තමයි සාසන ආරක්ෂාව කියන්නේ. එහෙම නැතුව මේ බිත්ති ගානේ ලියලියා නම්මනම් කරන දේවල් සාසනය කියලා තමයි හිතන්නේ. ඒක නිසා මහසි සාඩු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා සාසනය තියෙන්නේ බුද්ධ ශාසනයේ තියෙන්නේ සීලය අදි සීලයක් වඩපත් කරන්නා වූ මිනිසයාගේ පපුවේ සමාධි නැත්නම් චිත්ත භාවනා අදි චිත්ත භාවනා වඩපත් කරගන්නාගේ පපුවේ ප්‍රඥා භාවනාව අධි ප්‍රඥා භාවනාව පත් කරන මනුෂ්‍යගේ පපුවේ මිසක්කා රුවන්වැලිසෑයේවත් රත්තරන් මේ වහලෙවත් කොඩිවලවත් බෙරවලවත් ගෙජ්ජවලවත් නැහැ. ඒ නිසා අපේ හදමඩල සූදානම් කරගනිමු. මේ සීල සාසනේ සමාධි සාසනේ ප්‍රඥා සාසන නැත්නම් සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා නැත්නම් සීලාංග සමාධිංග ප්‍රඥාංග වැඩෙන දේවාලයක් පුදසුණක් වාටපත් කරගන්න ඒ බව ලේස මාත්‍රකින් හරි කමන ඉදිරියට ගියා නම් ඒක තමන්ගේ සාසනෙට ඇත්තටම ඉතින් ඒක ඍජු අවබෝධයක් ඇති වෙන වගේ විශාල ලෝක සාසන සේවාවකටත් ඒක උදව් වෙනවා. ඒ නිසා අපේ මේ පපුව එහෙම නැත්නම් අපේ సంతානයේ ඒ සියලු සාසනික වස්තු ඇති කරන්නත් අනුන්ගේ වෙනුවෙන් කල්පනා කරලා කරන මේ ලෝක සාසන සේවාවට අපකප පිණිස අපි මේ දේශනා මාලාවක් පැවැත්වීමෙන් බණ භාවනා කිරීමෙන් ලැබෙන කුසල් සියල්ලම මේ උතුම් වූ පඤ්චේන්ද්‍රිය සාක්ෂාත් වීමලත් පංචේන්ද්‍රිය සාක්ෂාත් වීමලත් එකතේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් સમાપ્තිය සටහන් කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා විශේෂ භාගී වේවා කියලා ප්‍රාර්ථනා